අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ පළවෙනිම පොදු කමඨාන් සුද්ධ කිරීමේ සතිವಾರය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක ලොකු වෙනසක් නෑ ධර්ම සාකච්ඡාවත් එක්ක නමුත් මම මේකෙදී පොඩි විශේෂයක් සලකනවා මේකෙදී තමන්ගේ භාවනාවේ කමඨාන් සුද්ධ කිරීමට අදාළ ප්‍රශ්න ඇර සාමාන්‍ය ධර්ම කරුණු අපි සාකච්ඡා කරන්න ගන්නෑ ඒක නිසා මේ භාවනාවට අදාළ එහෙම නැත්නම් තමන්ගේ භාවනාවට දියුණුව පිණිස සූත්‍ර කරගත යුතු කමඨාන් පිළිබඳ තමයි කතා කරන්නේ. ඉතින් ඒකෙත් ලිඛිත ප්‍රශ්න තියෙනවා ඒක හොඳයි. එතකොට අපි අරවින්දගෙන් ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. ඒ අතර වාරයේදී මයික් එකක් එළියේ තියලා තියෙනවා. කාටරි අවශ්‍ය නම් ඒ ඉදිරිපත් කරන ප්‍රශ්න මතින් ඇති වෙන ගැටලුවලට හෝ එහෙම නැත්නම් මේ අලුතින් ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් මයික් එක පාවිච්චි කරන්නයි කියලා. ඉතින් මේකෙදී සමහර ආයත තියෙන අසාධාරණයක් මොකද අර පුද්ගලිකව කතා කරන්න හම්බ වෙන අවස්ථාවක් නැති වෙන නිසා තමන්ගේ අනන්‍යතාවයටයි පෞද්ගලිකත්වයටයි හානි වෙනවා පුද්ගලික කමටහන් වලට නොවන බාධාවක් කියලා. ඒකෙදී මේ නිසා සමහර විටක විරුද්ධතා තියෙනවා මේක වාර්තාගත වෙනවා. ඒ නිසා ලිඛිත ප්‍රශ්න තියෙනවා නම් කවුද ප්‍රශ්න අහුව කියලා දන්නේ නැහැ. ඒ නිසා කාගවත් අනන්‍යතාවයට ප්‍රශ්නක් වෙන්නේ නැහැ. නමුත් ඒ නිසා මම මේ වැඩමුළුවේ මුල් දවසේ කමඨාන් සුද්ධ කරනකොට මම ඉල්ලීමක් කරනවා අරවින්දගේ මුල් වීමත් එක් වීමකින් මේක වාර්තාගත වීමක් වෙනවා. කවුරු හරි එකට විරුද්ධ නම් අපිට ඒක නතර කරන්න පුළුවන්. එහෙම නැතුව කවුරුත් කැමති නම් මේක අනික් කට්ටිය මේව ඇහුවට කමක් නැහැ. අනික් කට්ටියට මේ උදව් වෙනවයි කියලා අපිට වාර්තාගත කරලා අන්තිමට හදන CD එකට මේක ඇතුල් කරන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි මේ වාර්තාගත වීම අකමැති නම් කරුණාකරලා අත ඉස්සලා විරෝධේ ප්‍රකාශ කරන්න. ඒකට අපිට වාර්තාගත වීම නැත ගන්න පුළුවන්. නැත්තම් අදහස් කරන්න කමටාන් සුද්ධ කරන දේවල් වාර්තාගත වෙනවයි කියලා. හරස් මේ ලිඛිත ප්‍රශ්න තිබුණත් මගේ තියෙන එක දුර්ලභමක් තමයි. ඒ ප්‍රශ්න ලියන කෙනා ඇති වෙන තොරතුරු නැත්තම් මම ඒ ප්‍රශ්න කරු නැවත විමසනවා. කරුණා කරලා මේක විස්තර කරලා දෙන්න නැත්නම් මට ප්‍රශ්නේ මේ විග්‍රහ කරන තොරතුරු මදි කියලා. ඉතින් එතකොට ලියපු මිනිස්සේ අහුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් මං හිතන්නේ බරපතල අපරාධයක් නෙවෙයි. නැත්නම් මට ඇත්තට මූණ බලන්න ඕන කමක් නැහැ. නමුත් ඒකට හේතුව මොකද ඒ කමටහන සුද්ධ කරන වලට දිවේයුතු තොරතුරු මොනවද කියලා දන්නේ නැත්නම් ඒව උගුරේ තියාගෙන කතා කරනවා. එතකොට මට මදි නම් මම මට මං අයිතිය තියාගෙන තියෙනවා හරස් ප්‍රශ්න ඇසීමේ අයිතිය තියෙනවා මට උසාවියේ. ඒ මට මේ කොනහඬ තරහඬ නෙමෙයි වැඩේට ප්‍රශ්න වටිපටිය තේරුම් ගැනීමට යම් හේයකින් ප්‍රශ්න කරුට මේ ඒක පුද්ගලිකත්වයට බාධා වන්න උත්තර නොදී හිටියට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම ඒකට ඒ ප්‍රශ්න විග්‍රහ කරන්න යන්නේ නැහැ. මොකද මට තොරතුරු මැදි නිසා. යම් යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඒ තොරතුරු ලබා ගැනීම වැදගත් කියලා ඉදිරිපත් වෙන්න ඒත් මයික් එක පාවිච්චි කරලා කතා කරන්න. ඉතින් මේ වගේ වෙලාවලදී ටිකක් අර මයික් එක පාවිච්චි කරන්න වීම තමන්ගේ භාවනා තොරතුරු හෙළිවීම වගේ දේවල් පෞද්ගලිකත්වයට හානි කරනනම් ඒකට මම සමාවිල්ලා හිටිනවා. මොකද විශාල පිරිසක් එක කරන්න වෙලාවක් නැහැ තනි තනියෙන්. අනිත් එක මේකෙන් ගොඩාක් මේ භාවනා කරන මෙහෙට එන්න බැරි අයගේ කමඨාන් සුද්ධ වෙනවා මේ පටිහාලා. ඉතින් ඒකට කරන අනුග්‍රහයට මම ස්තුතිවන්ත වෙනවා. අර පෞද්ගලිකත්වයට හම්බ වෙනවනම් යම් කිසි අඩුපාඩුවක් ඒක අපි පොදු සමාවක් දෙන්න මට මේ ඉදිරියටත් මට සමා වෙන්න අවස්ථාව දෙන්න බෑ පුද්ගලිකව හම්බ වෙන්න. මේ හඳුනා දීමෙන් පස්සේ මම මේ අරවින්දගෙන් ඉල්ලා හිටනවා ලිඛිත පත්‍ර සභාගත කරන්නයි කියලා. ඒ අතර වාරේදී කාටරි අවශ්‍ය නම් අත උස්සන්න අපි මයික් එක දෙන්න අතර වාරේදී මතක් කරන්න. හොඳයි. අවසරයි ස්වාමින් වහන්ස. ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව කලක් කරගෙන ගිය මට දැන් භාවනාවට වාඩි වී ඊතා සුළු මොහොතකින් හුස්ම සංසිඳේ. දැන් මම ශරීරය කෙරෙහි සිත පවත්වමින් භාවනා කරමි. එසේ කරන විට හුස්ම දැනීම නැවතත් යන්තමින් දැනුණත් ඒ දෙස සිත පිහිට වූ සැනින් එය නැති වී යයි. විටක ලා කහපාට ආලෝකයක් පෙනේ. ඒ අවස්ථාවේදී මා භාවනා අරමුණ ලෙස යොදාගත යුත්තේ ශරීරයද එම ආලෝකයද. ඒ අවස්ථාවේ ශරීරය හොඳින්ම දැනීමක් නැත. ආලෝකය තිබෙන අවස්ථාවේ සුඛයක් දැනේ. ටික වේලාවකින් නැවත රිදීම් දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට උපදේශක් දෙන්න. අවසාන වාක්‍ය අපි පැත්තක තියමු. භාවනා කර කර යනකොට අපි ධර්ම දේශනා ආදී කතා කරපු විදිහට අපි යැදලා වැඳලා යාප්පු වෙලා කොහොම හරි කයට හිත ගන්න. ඊට පස්සේ කයෙත් ආනාපානෙ හිත දාගෙන අපි ඒක හොඳට හාද කරගත්තට පස්සේ ආනාපානෙත් එක්ක මුණට මුණ දාලා ඉඳ ගියාට පස්සේ ඒක ස්වභාවයක් තමයි ඒ අරමුණ එන්න එන්න විපරිණාමයකට සමහර විටක කෙලිම කෙනා තුනිවීමකට ලක් වෙනවා. අති සූක්ෂම தත්තර යනකොට ඒ යෝගාවචරයට ආනපානේ නේ දැන් මෙනෙහි කර කර හිටියේ අරමුණු කරගෙන හිටියේ නිමිති කරගෙන හිටියේ ඒ නිමිත්ත නැති වෙනවා. ඒ ආනපාන නිමිත්ත නැතිවීමත් එක්ක කරුණු තුනක් සිද්ධ වෙනවා. ආනපාන නිමිත්ත නිමිති කර ගන්න බැරි වෙනවා. කයේ සීමාව තේරෙන්නේ නැතු වෙනවා. එතකොට හිත කලබල කරන්න පටන් අර ගන්නවා එල්ලෙන්න වෙලක් නැහැ කියලා. ගංගේ ගහගෙන යන මිනිහා මොකක් හරි හොනවනේ එල්ලෙන්න. ඉතින් මේ බාධා තුන එනවා. ඒ නිසා සාධාරණයි ප්‍රශ්නේ සාධාරණයි. නමුත් අපි දේශනාවල ඉස්සරහට යනකොට තේරෙයි. එහෙම නැත්නම් ඒ චුලසුඤ්ඤත සූත්‍රය කරපු දේශනාවලත් විස්තර වුණා හුඟක් දේශනාවල. මේ විදිහට ගිහාම සිද්ධ වෙන්නේ මෙතෙක් අරමුණක් සහිතව නිමිත්තක් සහිතව එල්ලෙන්න වෙලක් සහිතව පවත්වපු සතිය දැන් නිමිත්තක් රහිතව අරමුණක් රහිතව එල්ලෙන්න වෙලක් නැතුව පවත්වන්න පුරුදු වෙන තැන. ඒ නිසා මොනවාවත් නැතුව, කසියක් නැතුව, කහපාට ආලෝකයක් නැතුව, ආනාපානයක් නැතුව බලන්න සතිය කැඩනවාද කියලා. කැඩෙන්නේ නැත්තම් අර ලාවට තිබුණත් කමන්නේ නැතුණත් කමන්නේ. දැන් අරමුණ නැතුව සතිය පවත්වන්න පුළුවන්. නිමිත්තක් නැතුව සතිය පවත්වන්න පුළුවන් කියන එකයි මේ පුහුණුව තියෙන්නේ. ඒකට අත්‍යවශ්‍යයි ලෑස්තිලා යන එක. සැක කරන්න දෙන්න එපා. මේ නිමිත්ත මං ගත්තේ සතිය නැගිටිනකන් නැගිටට පස්සේ නිමිත්ත ඕනේ නැහැ. ළමයා නැවිදින්න පුරුදු වෙනකන් එයාට අත්තලක් අවශ්‍යයි. එයාට දඬුවටක් අවශ්‍යයි. එතෙන් නැවිදින්න පුරුදු වුණාට පස්සේ දඬුවට ඕනේ නැහැ. නැගිට නැගිට වැටෙන වෙලාවට දඬුවට අවශ්‍යයි. මේ නැගිට නැගිට වැටෙන වෙලාව මත ඉස්සරහට යන්න සතියක් පුරුදු කරයි දවසක කිසිම අරමුණක් නැහැ කිසිම නිමිත්තක් නැහැ ත්‍රිවිච්ච නිවින නිමිත්ත ගෙවිලා ගියා ඒත් සතියේ තියෙනවා ඉතින් ඒක මේ බිමතිගේ ගිය ආශයන්තරව පොළොට උස්සනවා වගේ වෙලාවක් පොළවෙන් තමයි ගැම්ම ගන්නෙ. පොළවෙන් තමයි මේ Java කපා ගන්න. Java කැපුවට පස්සේ යා පොළවෙන් සමු ගන්නවා. ඒක ඒ ගමනේ බොහොම සම්දිස්ථානයක්. ඉතින් එතෙන්ට යනකොට මේ ඇඟ කිලි පොළනවා. ඕනම වෙලාවක පුරුදු කෙනෙකුට වුණත් අහසෙන්තරම් එහෙම උස්සන් හදනකොට ඇඟ කිලි පොළනවා. මොකද ඝණයක තිබුණු සමබර භාවය දැන් තරලයකට මාරු වෙනවා. අරමුණක තිබිච්ච සතියේ අරමුණක් නැතුව කෙරෙනවා. ඉතින් ඒකට යෝගාවචරය සහයෝගය දක්වන්න නම් ලැහැත් වෙලා යන්න. ලැහැත් වෙලා ගියාම තමයි තේරෙන්නේ කහපාට ආලෝකයක් තිබුණත් නැතත් ශරීර පිළිබඳ සංඥාවක් තිබුණත් නැතත් ආස්වාද ප්‍රසාර තිබුණත් නැතත් මේ වාතේ වාගත වෙච්ච ගුවන් ඥානයක් වගේ පොඩි සෙල්ලමක් නෙවෙයි ගුවන් ඥානයක් කියන්නේ 5 star plane එකක් කිලෝ ලක්ෂ දෙකක් කිලෝ ලක්ෂ දෙකක් පොළවෙන් ඉස්සෙනවා ඒ වගේ සංසාරගෙන ආපු ඒ කෙලෙස් කඳ ඔක්කොම තියාගෙන රූපෙට සමුදෙනවා. ආස්වාස් ප්‍රසාරේ සමුදෙනවා. කායට සමුදෙනවා. ඒ සතිය තියෙනවා. බොහොම අපූර්ව ආශ්චර්ය දේවල් ඒකට අනුග්‍රහකරනද කරනකොට කරනකොට ඒක Tamanට තේරෙනවා මම අර මෙතෙක් කරපු භාවනාවේ ගැම්මෙන්මයි මෙතෙක් කරපු ක්‍රමසහ විදි වලම ඉදිරි ගමනක් තියෙන්නේ එතකොට අර ආනාපානේ නැතිවීමත් ඉක්මන් වෙයි අර වගේ විවේක තනකට කිසිම දෙයක එල්බ ගත්තේ නැති ආලම්බන කියන්නේ එල්ලෙනවයි කියන එක. ආරම්මන කියන වචය ඇවිල්ලා තියෙන්නේ එල්ලෙන වැලට. දැන් අනාලම්බන වෙනවා. අරමුණක් නැහැ ආරම්භණය වෙන්න දෙයක් නැහැ. මොකද සතිය කැඩෙන්නේ නැති බව වෙනවා. අන්නේ විශ්වාසයයි ඒකයි මේ වෙලාවේ පිරිසුදු කරලා දෙන්න ඕනේ. ඒකටයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ එන වේදනා අන්තිම වාක්‍යය සඳහන් කරලා තිනවා ඒක පස්සේ අපි අරගමු ඒ මේ කොහොම කෙරුවක්වත් කොයි වෙලාවක හරි වේදනා එනවා නමුත් ඒට එන්නේ ඉස්සෙල්ලා අරමුණක් නැති වුණත් නොසැලී විශ්වාසයෙන් යුතුව ඉදිරියට යන්න සූදානම් වෙලා යන්න කියලා කියනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මීට පෙර මා සක්මන් භාවනාවේ යෙදෙන විට දෙපායම ගැන සතිය මෙහෙව්වා නමුත් මෙවර ඊතා සෙමින් සතියෙන් සක්මන් භාවනාවේ යෙදීමට පටන්ගත් විට එක් පාදයක් ගැන වරහන් ඇතුළේ තියෙන වම හෝ දකුණ සම්පූර්ණයෙන් අවධානය යොමු වේ. උදාහරණයක් වශයෙන් වම ඔසවන විට වම ගැනද දකුණ ඔසවන විට තවමත් වම් කකුලට වැලි වලින් ඇති වී තිබෙන තෙරපුම ගැනද සතිය යෙදවෙනවා. වම් කකුලෙන් දකුණු කකුලට සතිය මාරු කරන විට මට සිතෙනවා ඊට වඩා ඒක කකුල් ඒක කකුලක් පිළිබඳ එක කකුලක් එක කකුලක් පිළිබඳ සතිය යොමු කිරීම සාර්ථකය කියා. මට හැඟෙන විදියට මෙසේ සිතෙන්නේ වමෙන් දකුණට සතිය මාරු කිරීම පෙරමෙන් පහසු නැති නිසා හා කැළඹිලි සුළු නිසා මෙසේ සක්මන් භාවනාවේදී එක පාදයක් ගැන සම්පූර්ණයෙන් අවධානය යෙදවීම සුදුසුද එසේ සුදුසු නැතිනම් මා කල යුත්තේ කුමක්ද? ඔබ වහන්සේට දීර්ඝායුෂ හා නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. මේක ඇත්තටම මේ විවිධාංගීකරණ වීමක්. ඔය වම දකුණ බලාගෙන යනකොටයි ආනාපානේ බලනකොටයි නැත්නම් ඉඳගෙන කරන භාවන සක්මන සංසන්දනය කරනකොට ආස්වාසේ යොර වෙනකන් ගිහිල්ලා බොහොම පිරිසිදු ප්‍රසවාසයේ පටන් ගන්නවා. ප්‍රසවාසී වල ආස්වාසේ පටන් ගන්නවා. වම දකුණ එහෙම නෙවෙයි. වම ඉවරෙන් ඉස්සලා දකුණ පටන් ගන්නවා. දකුණ ඉවරෙන් ඉස්සලා වම පටන් ගන්නවා. නිසා යම් වෙලාවක වම දකුණ පිළිබඳව සතිය පිහිටුවේ කනට ඉවර වෙනකම් වම දිහා බැලුවොත් දකුණේ පටන් ගන්නම අල්ලන්න බෑ. ඉවර වෙනකම් දකුණ බැලුවොත් වමේ පටන් ගන්නම අල්ලන්න බෑ. මේ දෙක ඇනිලා තියෙන්නේ. වෙන විදියකට කියනවා මේ ඉරියාපත සංදිය පන්නලයි මේ ගේම ගෙනියන්නේ. එක ඉරියව්වකින් අනිත් ඉරියව්වට මාරු වෙනවා. වමෙන් දකුණට මාරු වෙන එක පෙන්න පෙන්න නැතුව නාඩගම ගෙනියන්නේ. ඒතර මේ වගේ යෝගාචරය අභියෝග කරනවා. එයි මට වම පටන් ගන්නකොට දකුණෙන් ගිලිහෙන්නේ හිත. දකුණ පටන් ගන්න වම් බිලියෙන්නේ මොකද එකවරකට හිතට කරන්න පුළුවන් එකයි. එතකොට අපිට උපක්‍රමයක් කරතේ හරි දකුණ පැත්තක තියච්චම වම විතරක් බලනවා මුල සිට අග දක්වාම. ආ එතකොට පේනවා වම බැලීම දකුණ නොබැලීම නිසා වමේ විස්තර කියන්න පුළුවන් දකුණ ගිලිහෙනවා. එතකොට සැකයක් කරනවා මේ භාවනා ක්‍රමය හරිද? මගේ සතියේ මේක වර්ධනයක්ද නැද්ද කියලා. මේක යෝගාවචරයේ තියෙන සෙල්ලක්කාර ගතිය නිසා ඉදිරියට යන එක කිසි වැරද්දක් වෙන්නේ නැහැ. නමුත් අපි මුළු ජීවිතේම පැවතිලා තියෙන මෙතෙක්කල් ඉරියව්වෙන් ඉරියවට මාරු වෙනකොට අපි අන්ධකාර කරලා තියෙනවා. අපි අපි මුළු චිත්‍රපටියෙන් පෙන්වලා තියෙන්නේ එක ස්ලයිඩ් එකක් පෙන්ලා ඊගාව ස්ලයිඩ් එක පෙන්වන අතරමැද අන්ධකාරයක් වෙනවා. චිත්‍රපටි තිරේ ඒ අන්ධකාරය අපි චිත්‍රපටි බලනකොට දකින්නේ නැහැ. ප්‍රොජෙක්ටර් එක බලන්න වැඩ කරනකොට සිනමා තිරයක කාටුන් චිත්‍රපටයක් ගත්තොත් රූප රාමුවක් පෙන්නලා ඊගා රූප රාමුව එන්නේ ඉස්සලා අන්ධකාරයක් පෙන්වනවා ඊට පස්සේ ආය රූප රාමුවක් පෙන්වනවා ඊට පස්සේ ආය අන්ධකාරයක් ආය රූප ඒ අර අන්ධකාරය තුල තමයි අපිට අර මිනිස්සේ කත උසන්න වගේ පේන්නේ එතන තියෙන නිශ්චල ඡායාව වගේක් කාටුන් චිත්‍රපටියේ පෙන්නන නිශ්චල ඡායාව වගේක් අන්ධකාරයේදී අපි ඒක හිතින් හදා ගන්නවා හදාගත්තට පස්සේ බල්ලෙක් දුවනවා මිනිහෙක් කැවිදිනවා කියලා ඇනිමේෂන් එකක් කරනවා. අත් බැරි වෙලාවට ප්‍රොජෙක්ට් එක කැඩිලා වේගය අඩු වුණොත් අපිට අර ලස්සන මිනිහාගේ අත උසන ගතිය පේන ඕක කොහොම හොම වෙන්න වෙලා චිත්‍රපටිය මේ රසවින්දනය නැති වෙනවා. ඒ රසවින්දනය නැතිවීම තමයි මේ භාවනාදී වෙලා තියෙන්නේ. අපි මෙතෙක් කල චිත්‍රපටියක් බලනකොට 150ක් ඉඳලා තියෙන අන්ධකාරය කවදාකවත් අපිට පේන්නේ නැහැ. අපිට තියෙන චිත්‍රපටයේ තිරේ පුරාවටම ආලෝකය තියෙනවා කියලා. ඕන ඕනේ ප්‍රොජෙක්ටර් එක කරන් බලන්න. ප්‍රොජෙක්ටර් එකේ හදලා තියෙන 150ක් අන්ධකාරය 150ක් ආලෝකයේ තියෙනවා. මෙන්න මේ අතරමැද හොල්මනේ තමයි අපි මේ කතා ගොතන්නේ. නැති දේවල් මවා ගන්න. දැක්කයි කියලා හිතාගන්නේ. හිතා ගැනීම තුළ තමයි අර රෙදි කු ඉරි කැරි ටිකක් මිනිසෙක් වගේ පේනවා. ඒ මිනිසයා දුවනවා. නටතරලා ඉන්නවා. හතුරෙක් ඉන්නවා. මිතුරෙක් ඉන්නවා. නමුත් අඳින මිනිහා අඳින්නේ පැන්දල්ලිටි කැරි ටික. අපි මේකෙන් චිත්‍රපටයක් හදාගෙන භාවනා කරලා බලනකොටත් අපේ නටන නාඩගමේ tire පිටිපස්සේ යන සෙල්ලම දැක්කොත් කුමන නැටුම් කෙලි කවට සිනා දා. ඒ නිසා එකක් කරන් බලන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඔය දොඩංගොඩ බදාගත්තා වගේ ඔක්කොම අල්ලන්න යන්න එපා එකක් අල්ලපන්. අල්ල හොඳට බලපන්. මේකේ කීයක් මල්ලෙන් ගහලා දෙඹට කරන්න කියලා. උඹ හිතනවා ඔබ දැක්කා. ඔබ අද්ද ඉන්නවා කියලා. නමුත් අන්තිමට වෙන්නේ ඇති දේ නෙවෙයි හිතින් හදාගත්ත දේ. එනිසා හුදුවට තව බලන්න. ඔක දිගට දිගට දිගට බලන්න. එතකොට අපිට කැම වේලක් ගන්නකොට කැම වේල ගැනීමෙදී 100ට එකක් දෙකක්වත් අපි සතුටුමත් නැහැ. කෑම අනන ගැන සතුටුමත් වුණොත් රස බලන එක සතුටුමත් වෙන්න බෑ. මොකද පිටේ පිටක් හටේ රස බලද්දි මෙහි අනනවා. ඊට පස්සේ ඒක ගිලින ගමන් අත උස්සනවා. ඉතින් ඒ නිසා බර ගාණක් වැඩ යන්නේ තෘෂ්ණාව හරහා. ඇබ්බැහිය හරහා. කෑදරකම හරහා. නැවත අපිට වෙන අපි නම්බුකාර විදියට කැමමේලක භෝජන සංග්‍රහයක් විඳින මේ පුර වැසියෙක් පුර මේ පුරංගනාවක් විදියට. නමුත් තන්නේ කරාර කෑදරකම නිසා එකක් දකිනවා විශාල ප්‍රදේශයක් ඒ අරා වැහිරෙනවා. නිසා සතියෙන් කැම කණ්ඩ ගියොත් ඔච්චර කැම කණ්ඩත් බෑ. කෑමල රස තේරෙන්නෙත් නැහැ. එසා කෑමල රස තේරෙන්න පොඩ්ඩක් සැරපීමක් බීලා මත් වෙන්න ඕන. ඊට පස්සේ කෑම රසයි. එහෙම නැත්නම් අසතියෙන් මත් වෙන්න ඕන. බුදුහාමර කියනවා මේ මේ දෙකටම කියනවා මදයට ප්‍රමාදයට ලක්වීම කියලා. අපි කෑම ටිකක් කන වෙලාවක ඒ වගේ රස වින්දනයක ඉන්න වෙලාව අපි සම්පූර්ණ බීලා ඉන්නේ. ඇල්කොහොල් මොනේ නැහැ මත් වෙලා ඉන්නේ. ඒකයි අපිට මේක රසයකට අනික් අයට පෙන්වන්න දඟලන්න. දැනමුත් එකක් අරගෙන බලන්න කරන වැඩක අපි එක වැඩ 10ක් 15ක් ඔළුවේ දාගෙන ඔක්කොම කරනවායි කියලා අන්න නැනිල්ල කිලෝරක් නෑ ඊට පස්සේ අපි දැක්කා විවින්දා මම කෙරුවා කියලා අයිතිවාසිකමුත් කතා කරනවා. භාවනා කරන මිනිස්සු මේ ලෝකේ ඉන්න නිසා අපි දන්නවා අපි හෙළුවෙන් ඉන්නේ කියලා මේ අදගෙන හිටියට. බන් දන්න මිනිහා දන්නවා. ඔය දන්නේ නැති කට්ටිය ඔක්කොම වට අත ගැහුව මේ මේ රසවින්දනය කරාට මේ ලෝකේ ඉන්නව සත්පුරුෂයෝ. ඉතින් එහෙම ඉස්සරහේ නටන නැටි කට්ටිය දන්නවා අපි මේ හෙළුවෙන් නටන නැරිල්ලක් නටන්නේ. මොකද අපි මේ මේ කරන වැඩෙන් අයිතිවාසිකම් කතා කරන වැඩෙන් 100ට කීයක් දැනගෙන තමයි අයිතිවාසිකම් කතා කරන්නේ. බුදුරජාණන්සේ කියනවා ඔකට වැඩ අඩු කරපන් සතිය වැඩි කරපන්. අපි දැන් කරන්නේ ඉතින් වැඩවල සතිය අඩු කරලා වැඩ වැඩි කරලානේ. ඉතින් ඊට පස්සේ පොත් බීමක් නැහැ. accounts නැහැ. අවුරුද්ද ගිහිල්ලා බලනකොට පාඩුවට දිව්වද ලාභුවට දිව්වද හොයන්න බෑ. මෙහෙදි කරනවා වැඩ අඩු කරපන් සතිය වැඩි කරපන්. එතකොට ලස්සනට වැඩ පිළිවෙල පේනකොට පේනවා කොච්චරක් අපි එකක් බලනවායි කියලා කියන්නේ ලක්ෂයක් අතපහු කරනවා. එකක් රස විඳිනවායි කියලා කියන්නේ විශාල ප්‍රදේශයක් කැප කරලා තමයි එකකට රස විඳින්නේ. ආන්න වැඩ පිළිවෙල දිහා බලනකොට මේ කරන වැඩේ කියන්නේ දකුණු නැත කළ වම් බලන වැඩේ ගොඩාක් කල් බලන්න. වමේ වුණත් බලන්න එසවීම ඉවර වෙලා යැවීමට පටන් ගන්න සංදිස්ථානේ අහු වෙනවද කියලා. යවල ඉවරලා තබන්න යනකොට තියෙන සංදිස්ථානේ අහු වෙනවද කියලා. ඒකත් පන්නලා කරන්න. ඒකත් tire වහලා කරන්න. ඒකත් හංගලා කරන්න. යැවීමේ කටයුත්ත ඉවර වීම සහ තැබීමේ කටයුත්ත පටන් ගන්න තැන. බන වෙන එතනත් මායාවක් තියෙනවා. ඒකට වැඩි ගොරෝසුර කියනවනම් සක්වන කරගෙන ගිහිල්ලා හැරෙන තැන බලන්න යන තනන් විතර ඇවිදින් තරම් විතර සතිය පවත්තන්නම හරි හැරෙනකොට. හැරෙනකොට හිත එහෙම දුවනවා වැඩි. වට රූප බලන් හිතනවා වැඩි, සද්ද අහන්න හිතනවා වැඩි. ඉරියාපතේ මාරු වෙච්ච ගමන් මෝහය වැඩි වෙනවා. භාවනා කරන්න නැති කාට කීරියව ඉන්න බෑ. ගාය. එදින් දඟර නටුන් නටනවා, උඩර නටුන් නටනවා, පාතර නටුන් නටනවා, වට්ටක නටුන් නටනවා, තෑගිත් දෙනවා. ඒ කකුල දා පය දාච්චකමට නටන්නේ වෙන එක නෙවෙයි කෙලෙස් වැඩිකමට. බුදුහාමර කියනවා උඹලා දක්ෂයෝ නම් උඹලා සාස්ෘණ වහන්සේලා නම් අහපන් කොච්චර වෙලා නිකන් ඉඳගෙන ඉන්න පුළුවන්ද කියලා ඒකෙන් තමයි මනුස්සකම නටන නටිල්ලෙන් නෙවෙයි. නටන නටන්න කෙලෙස් වැඩිකමයි තියෙන්නේ. නිසා බලන්න මේ දඟලන කාමෝගී ඉන්න මිනිසෙකුට මේක තැනක වාඩි වෙලා ඉන්න කිව්වා සැප තමයි ඉල්ලන්නේ. විවේකේ තමයි ඉල්ලන්නේ. විවේකේ ඉන්න බෑ. ඉරියව් මාරු කරන්න ඕන. එක ඉරියව්වේ ඉන්න බෑ. ඉතින් අපි මෙතෙන්දි කරලා තියෙන සියලු ඔක්කොම අතහැරලා වග වෙලා කියනවා ඉඳගෙන ඉන්න. සක්මන්ම කරන්න හැරෙන්න පෙරෙන්න නැතුව. බත් කනකොට බත් කන එක බලපන්. වැසිකිලි කනකොට වැසිකිලි එක බලපන්. ඉතින් අපි අර පඬිතුකමට වැඩ දෙක තුනක් දාගෙන කටයුතු කරන බුදුන්සේ කියනවා වැඩ අඩු කරපන් සතිය වැඩි කරපන්. පුදුමාකාර මේ ජීවිතය පිළිබඳ දැනීමක් එනවා. වසන් ගන්න බෑ කාටවත්. එතකොට තේරෙනවා අපි මේ අපි වැදගත්තු කියලා හිතාන දැනුවත්තු කියලා හිතාන අපි මේ වැඩපවරගෙන කරන්නේ මොකද්ද? බීමත්කමක්. මතයක්, මදයක්, ප්‍රමාදයක්. මරණ මොහොතේදී ඕක මතුවලා ආවට පස්සේ නටපුතෝ විලකුත් නැහැ, වෙරේ පළුවකුත් නැහැ. මොකද්ද මරණ මොහොතේ මේකෙන් තියෙන සම්බන්ධකම්? හයියෙන් දිව්වයි කියලා අහමු කරපු දෙයකින් මරණ මොහොතට ලාභයක් හම්බ වෙන්නේ නැහැ. නම්බුකාරකමෙන් හම්බ වෙන්නේ නැහැ. තක්කු මුක්ක වෙලා ආණ්ඩු බණ්ඩු කඩාගෙන මැරලා යන්නයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක කරගෙන කරගෙන යනකොට පුදුමාකාර බයක් ඇති වෙනවා. පුදුමාකාර අනිශ්චිත භාවයක් එපා වෙන ගතියක් කම්මැලි ගතියක් එනවා. නමුත් ඒ චීතිත් කරන මිනිහට යෝගාවචරයි කියලා කියනවා. වඳිනවා. ඒ නිසා ওই මේකේ තියෙන අතරමැද ස්ථානයක් හොඳට කරගෙන කරගෙන යන්න එකක් එක වෙලාවට එකක් කරන හොඳට ඒ වැඩේ ඉරියව් මාරු වීම දිහා අවධානයෙන් බලන්න හිටියොත් තමයි තේරෙයි තමයි චිත්‍රපටිය කරංගපාන ඒක වාර්තාගත වෙනවා තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනවා තමයි මේ චිත්‍රපටිය බලනවා ටෙලි ඩ්‍රාමා එකක් පේන්න පටන් අර ගන්නවා දෙවෙනි නළුවෙක් නැහැ දෙවෙනි අධ්‍යක්ෂකෙක් නැහැ දෙවෙනි චිත්‍රපටක තිරීමක් නැහැ Taman දිහා බලනකොට උදේ ඉඳලා හැන්ද වෙනකන් රඟපෑමක් විතරයි ජීවිතේ තියෙන්නේ. අනුන් අනුන් රවට්ටන්න කරන රඟපෑමක් විතරයි. තනි වෙලා විවිධකීව බලනකොට පේනවා තනි වෙලා ඉඳලත් නෑ මොකද අපිට හරි පාළුයි තනි වෙලා ඉන්න එක. ඉන්නකොට පේනවා මේක මොන මොන කාගේ න්‍යාය පත්‍රයටද මේක නටන්නේ කියලා තේරෙන්නේ බලන්න මේ අපි ඉඳලා වැඩ කරන රූප බලන ඉඳලා සද්ද අහන තැනට ඉරියව් මාරු කරනකොට සද්ද ඉඳලා කනකට යනකොට කාගේ මනාපටද මේක යන්නේ කියලා අපිට පුළුවන් ද කියලා කන්ට්‍රෝල් කරන්න දැන් මේ රූපම් බලපන් යද්දට යන්න එපයි කියලා කරන්න බෑ. ඊ ගාව චිත්තක්ෂණේ මම රූප බලයිද සද්දායිද ගන්ධ බලයිද රස බලයිද කියන එක මොනම යකාටවත් මේ ලෝකේ ඉන්න මොන මිනිහෙකුටවත් අධිකාරී ශක්තියක් නැහැ. දාසයි බැලයි බැගෑ. ඒක හොඳට වෙනවා සක්මන් කරනකොට වගේ. මේකේ කිසි වැරද්දක් නැහැ. දිගට කරගෙන යන්න පුළුවන් තරම් ඒවා වාර්තා කරන්න. එතකොට භාවනාදී සක්මන් දන්නේ නැති කෙනාටත් ඒක ලොකු ආදර්ශයක් වෙනවා. මේක කලපුරුද්දෙන්ම පුරුදු හදා ගන්න ඕනේ. පහු වෙනකොට මේ වගේ වැඩ දෙකක් එක වැඩ පැලීමේ හැකියාව ටිකක් සතියට ඇති කරලා දෙනවා. එනකම් කරන්න. එකක් අරගෙන කරගෙන කරගෙන යනකොට දෙකක් කරගන්න පුළුවන් වෙනවා. දෙක තුන හතර ඊට පස්සේ පැතිරෙන්න පටන් ගන්නවා. මේක හොඳ දියුණුවකට විවිධාංගීකරණයකට ආරම්භයක් කියලා කියන්න පුළුවන්. කොහොම කරගෙන යන්නේ? පින්වත් ස්වාමින් වහන්සේ ගිහියන්ට දුතාංග වලින් ලැබෙන කුසල් සහ ප්‍රතිඵල කවරේද? තෙරුවන් සරණයි. දුතාංග කියලා කියන්නේ සාමාන්‍ය සීලයෙන් කඩන්න බැරි ඊටාම ගැඹුරට බහපු කෙලෙස් ගලවන්න තියෙන අතිරේක උපක්‍රම ටිකක් ඒක නිසා මොකද්ද මේ දුතාංගෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක දන්නේ නැතුව තිබුණට ඇඟේ දාගෙන වැඩක් නැහැ. දුතාංග 13ක් ගැන කතා කරනවා. ඒක තියෙන්නේ යම් යම් පුරුදු ලම්බෑම ඇබ්බැහි යම් යම් පෞරුෂත්ව ලක්ෂණ දැනගෙන තියෙනවා කඩන්නම බෑ කියලා. එතකොට ඒකට දෙන උපක්‍රම මාර්ගයක්. ඒක අඳුනගත්තට පස්සේ නම් මට තියෙන්නේ මේ රාග ద్వේෂ රාග ප්‍රශ්නයක්, ద్వේෂ ප්‍රශ්නයක් මෙන්න මේකයි කියලා ඒකට අදාළ දුතාංගය අරගෙන කරන්න පුළුවන්. අඳුරන්නේ නැතුව දුතාංග තේුණ පළියට රකින්න ගියාට ප්‍රයෝජන ගන්න බෑ. ඒ නිසා තමන්ගේ චරිතයට ගැළපෙන විදිහට ඕනේ දුතාංග සමාදන් වෙන්න ඒසයි කරලා බලපුරුදු කෙනකින් අහගෙන තමයි කරන්න ඕනේ. මම නම් දකින්නේ විශේෂ ඉස්සෙල්ලම අවශ්‍ය කරලා තියෙන තමන තියෙන ලෙඩේ මොකද්ද කියලා දැන නැතුව බේත් ගැන කතා කරන්න බෑ. ඉස්සෙල්ලාම භාවනා කරලා බලා ගන්න වෙනවා. තමන්ට තියෙන්නේ කොයි පැත්තේ ඇබ්බැහිද කියලා ඒ අනුව තමයි දුතාන් ගන්න. කෙරුවට කිසි දෝෂයක් නැහැ. නමුත් මම කියන්නේ ප්‍රයෝජනේ සලකලා කරන්න තිබුණාට කරන්න යනවට වැඩිය ප්‍රයෝජන සලකලා කරන එක තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා මොකද්ද Taman රකින්න බලාපොරොත්තු දුතාන්ගේ මොකද්ද Taman තියෙන චරිත දෝෂය මේ අඩුපාඩුව කියන එක ගැළපුණොත් ලාභය ලාභයි. නැත්නම් දුතාංග රැක්කයි කියලා අමතර විශ ලාභයක් අමතර මේ විශේෂ කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ තියෙන අඩුපාඩු දන්නේ නැතුව. ගරු ස්වාමින් වහන්සේ අවසරයි සක්මන් භාවනාව කිරීමේදී පටන්ගත් තැන සිට වම දකුණ වශයෙන් පළමුව පාද තබමි පසුව ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් භාවනා කරමි. හැරෙන අවස්ථාවේදී හැරෙන බව දනිමි. ශරීරයෙන්ද ඒ බව දැනේ. නැවත পায় තබන බව පොළව හා ගැටෙන බව දැනේ. හැරෙන්නට පෙර සිටිමි සිතමි. වෙනදා නොදැනුණු ශරීරයේ සැහැල්ලු බවක් දැනේ. මෙම ක්‍රමය නිවැරදිද යන බව කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. තවද සක්මන් කර අවසානයේ භාවනාවට වාඩි වූ පසු මුළු ඇඟම ක්‍රියා කරන වාසේ දැනේ. පහදා දෙන්න තෙරුවන් සරණයි. අවංකව කරපු උත්සාහයක් පේන්න තියෙනවා. ඔය කියලා තියෙන ඔක්කොම හරි නෑ. ආංශික වශයෙන් හරි. තැහෙන ප්‍රමාණයක් ඉස්සරහට ගිහිලා තිනවා. එහෙම දිගට කරන්ඩ කරන යනකොට Tamanට ඔය දැනුණා කියන සහැල්ලු ගතිය අන්තිමට ආයාසිකින් තොරව අනායාසයෙන් සක්මන සෙන්න තැනට යනවා. ඊට පස්සේ ඒ සක්මණෙන් සක්මණෙන් හිත මොබිලයිස් වෙනවයි කියලා කියනවා. එහෙම නැත්නම් කර්මන්නේ වෙනවා කියලා සිංහලෙන් කියන්නේ. කර්මන්නේ වුණාට පස්සේ ඉඳ ගත්තාම තමයි තේරෙන්න පටන් ගන්නවා මුළු ඇඟම මසාජ් කරනවා වගේ. ඇත්ත එක වහගත්තට පස්සේ බයක් කරදරයක් නෙවෙයි හිතෙන්නේ. එහම අංශුවක් අංශුවක් පාස, සෛලයක් සෛලයක් පාස අභ්‍යංගනය කරනවා වගේ. ඒක නිකන් මේ භාවනාවට පවන් සැලීමක් වගේ. එතකොට ඔය බොහොම සම්බරව වාඩි වෙලා ඒ ක්‍රියාවලිය දිහා ඇඟ තමා විසින්ම සම්බාහනය කරගන්න ක්‍රියාවලියදී කිසිම අරමුණක් නැතුව බලන්න පුළුවන්. ආනාපානෙ ඕනෙත් නැහැ, පිම්බීම හැකිලිම ඕනෙත් නැහැ. ඒම ඇති භවනාවට. ඒක තන්නේ ක්‍රම කායික මානසික සුව සේවාවක් කරනවා. සමහරවිට ඒ විනාඩි 45ක් විතර කිසි භවනා කිසි අරමුණක් නැතුව මේකෙන් පාත. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. දැන් තමයි අපි ඇඟත් එක්ක ජීවත් වෙන්නේ. දැන් තමයි අපි ජීවත් වෙන්නේ. අපි මෙතෙක් කල අතීතය අනාගතය හිටියේ දැන් නැහැ. දැන් වර්තමානයේ ඇඟේ වෙන දේ දකිනවා. මෙච්චර කල් මම නොතිබුණා නෙවෙයි. නමුත් දකින්න කෙනෙක් නැහැ. මොකද ඊයේ ගැන හිත හිතා ඉන්නේ, හෙට ගැන හිත හිතා ඉන්නේ, අනුන් ගැන හිත හිතා ඉන්නේ, වෙන කෙනෙක් ගැන හිතා ඉන්නේ. ඒ නිසා මේ ඇඟේ දේවල් පේන්නේ නැහැ. පේන්න පටන් ගත්තොත් මුළු ලෝකේ තියෙන අන්තිමම සූක්ෂමම වටිනාම යන්ත්‍රය තමයි මේක. අපි ඒ ගැන අවුරුදු 100ක් ජීවත් වුණත් දැකලා නැහැ. අනුන්ගේ අඟවල් ගැන බලනවා, ඊයේ හෙට ගැන හිතනවා, අන්තනවල් ගැන හිතනවා. මේක දිහා බැලුවොත් ඒක තමයි ඇඟට කරන්න පුළුවන් ලොකුම අනුකම්පාව. සක්මණෙන් පස්සේ ඉල වාඩි වෙන මොහොත බුදුම වාසනාවන්ත අවස්ථාවක්. මොකද නිකන් ඉඳලා ලොකු පිනක් සිද්ධ කරගන්න ලොකු සතුටක් ලබනවා. යමක් නොකර සිටීමේ. තබ්බ පාපස්සා කරනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ මේ ශරීරයේ මේ තියෙන ගතිය භාවනාවෙන් අපේ කන් නෙවෙයි භාවනා නොතිබුණා නම් අපි වල්පල් වෙන හිත නන්නත්තර වෙන හිත සතියෙන් මේකටම යොමු කරලා බලනකොට ශරීරයේ හැටි ශරීර කායानुපස්සනාව කායानुබැලියම සිද්ධ වෙනවා ඒ නිසා යන ක්‍රමය හොඳයි හැබැයි තව ගොඩක් ওই විදිහට යනකොට ඔය ඔය කියන වார்த்தාවට වැඩි වෙනස් මූණවරවල් අනන්තවත් ඉස්සරහට එන්න පුළුවන්. ඒ නිසා මේක අංග සම්පූර්ණ වார்த்தාවක් කියන්න බෑ. නමුත් උත්සාහයක් අවංක උත්සාහයක් කරලා කරපු සාර්ථකත්වයක් පෙන්වන වார்த்தාවක් කියලා කියන්න පුළුවන්. ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනා අරමුණෙහි සිත යොමු කර සිටින විටදී විවිධ චිත්ත රූප සිහින දකින අයුරින් පෙනේ. සිත අරමුණෙහි තබා ගැනීමට මේ නිසා මහත් වෙහෙසක් ගැනීමට සිදුවේ. මේ తත්වය වළක්වා ගැනීමට උපදේශක් උපදෙස් දෙන ලෙස ගෞරවයෙන් පින්වත් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මේකේ තොරතුරු මදි තම මොකද්ද කරන අරමුණ කියන්නේ. ඒ අරමුණ පෙනෙමින්ද මේ විකාර රූප පේන්නේ නැත්නම් අරමුණ තලාව බල පැත්තකට දාලා විකාර රූප විතරක් පේනවද කියන්නේත් නැහැ. එන්නේ විදිහට මේ පටන් ගත්ත තැන ඉඳලා මේ දක්වා බැහැගත්ත හැටි අතරමැදි කතාව නැතුව ඒක පාඩ ජවනිකාවක් පෙන්නනවා මට මෙහෙම විකාර රූප වෙනවා මම මොකද කරන්නේ කියලා. ඒක විග්‍රහ කරන්න බැරි නිසා මම මේ ප්‍රශ්න කරුගෙන් මම අහනවා ඉඳගෙන කොච්චර වෙලාවකින් දෙන්නේ ඒ බෙරෙන වෙලාවදී ආනාපානෙ හෝ මූල කර්මස්ථානේ පෙනෙමින්ද මේ වෙලාවේ තියෙන්නේ එහෙම නැත්නම් ඒක යටපත් කරමින්ද කියන තොරතුරු ඉදිරිපත් කරන්න කැමැති නම් මම මේ ප්‍රශ්න සාකච්ඡාවට ලක් කරනවා නැත්නම් මදි තොරතුරු මදි ඒ කවුරු හරි ඒක ඉදිරිපත් කරන්න කැමති නැත්නම් ඉදිරිතොරතුරු අපි නඩුව විසි කරා ඊගාව නඩුවට ගියා. පින්වත් ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී ඔසවනවා, ගෙන යනවා, තබනවා යයි මෙනෙහි කරද්දී බයිසිකලයක් පදිනවා වගේ කකුල් දෙකට දැනුණා. ඒ විදියට භාවනාව තවත් පැයක් විතර පහසුවෙන් කළා. එවැනි දෙයක් දැනීමේ හේතුවක් තිබෙනවද බව පැහැදිලි කර දෙන මෙන් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේක අර ඉස්සල්ලා අතරමැද අවස්ථාව වම වම විතර බල දකුණු නොබල බලන එක්කෙනාගේම තව පැත්තක විග්‍රහයක් වම ඔසවන යවනවා තබනවා කිව්වට මේක බයිසිකල් පෙඩල් එකක් මෙහෙම පදිනකොට ඒකේ මේ ඔසවීම යැවීම තමයි හතරසලක් නෙවෙයි රවුමක් නැතිනේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේක එසවීමේ කෙලවර සහ තැබීමේ පටන් ගන්න අතර වෙනසක් නැහැ. යැවීමේ කෙලවර සහ තැබීමේ පටන් ගන්න අතර කෙලවරක් චක්‍රයක් වැඩ කරන්නේ. තව එක්කෙනෙක් මේ බාහනා කරපු දොස්තර මාත් එක්ක කිව්වා මේ ධනක් කුස වතුර ඇතුලේ ඇවිදිනා වගේ තේරෙන්නේ කියලා. වතුර වතුර කපාගෙන මේක යන හැටි තේරෙනවා. එතකොට මෙහෙම මෙහෙම වැඩක් නෙමෙයි තියෙන චක්‍ර. ඉතින් මේක සරුවචනාංශයෙන් පෙන්වන්නේ ඊටත් වැඩිය විචිත්‍රව ਸਰවඥන්සේ සඳහන් කරලා තියෙනවා කරත්තරෝදයක් පෙරලෙනකොට කරත්තරෝදේ මේ අරය හරහට ගහලා තියෙන කෝටු එකින් එකට එකින් එකට බර මාරු කරනවා. රෝදේ පෙරලෙන් පෙරලෙන් එක එක අරයකින් බර ගන්නවා. ඊගාට ඊගාව අරයට බර මාරු කරනවා. එහෙම මාරු කරනකොට හැබැයි මොනවාසි කියනවා කොයි වෙලාවෙත් කරත්තේ මුළු කරත්තේම බර ගන්න එක අරයකට කියනවා. බර කරත් බරභාවි කරත්තයක් හිතා ගන්න බර කරත්තයක් හිතා ගන්න. එතකොට කරාදි කියලත් මේකට කියනවා අරේ කියලත් කියනවා. ඒව එක එක එක එක මාරු වෙවි මාරු වෙවි බර මාරු වෙනවා. ප්‍රෝධි පෙරලනවා කියන්නේ ඒකයි. ඒකට සතිය පවත්තන්න ඕනේ බර අල්ලන අරේ තමයි. අනික අර අපි හොයන්න යන්නේ නැහැ. මම දන්නේ මේ මං කියන කතාව තේරෙනවද කියලා. කරත් පෙරලෙනකොට බර අල්ලන්නේ එක එක අරයකට එක ස්පෝක් එක. ඒ ස්පෝක් එක මාරු වෙන එකයි වෙන්නේ. සතිය පවත්තන්න ඕනේ බර අල්ලන අර. ඒ නිසා ඒකාරෝ කියලා සතියට නමක් දීලා තියෙන සරුවචනාද. එක අරයයි. එක එකින් එක මාරු කකුල් දෙකත් මේ වගේ තමයි. ඔලිම්පික් දුවන මිනිස්සෙක කකුල් දෙක දිහා බලන්න හොඳට බැලුවොත් සම්පූර්ණ චක්‍රයක මේ මේ තේද මේ කකුල් කැල්ල තමයි අරයට හිටින්නේ. පාදම හරිය නේමියට හිටිනවා පරිදියට එකින් එකට එකින් එකට මාරු වෙයි මුළු ලෝකේ මිනිස්සයා රෝදේ හොයාගන්න ඉස්සර වෙලා දුවන මිනිස්සයා තුල සම්පූර්ණ රෝදේක අවශ්‍ය කරන ආකෘතිය තියෙනවා. භාවනා කරගෙන යනකොට පේන්න පටන් ගන්නවා මේක මේ ඔසෝන යවන තමන කියලා කපලා බලන්න ඇදුවට එකින්කට සම්බන්ධ වෙන ක්‍රියාවලියක් මිසක් තනි ක්‍රියාවක් අල්ලන්න බෑ. හරි ඉස්සලා කියපේකනාගෙම චිත්‍රයේ වෙන පැත්තකින් පෙන්වන්න. තව ඉස්සරහට ගියාට පස්සේ වෙන රෝදේ නිකන් හැලහැප්පිලි නැතුව ලස්සනට පෙරදීගෙන යනවා කරන්නෙක් නැහැ ඉබේම චක්‍රානුකූලව සිදුවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කවදා හරි මේ කකුල් දෙක වගේම තමයි එදිනදා වැඩ කරනකොට මේ අතේ වැඩත් එකට එකක් මාරු වෙනකොට මේ අත් දෙකේ තියෙන වැඩ බලන්න ගත්තොත් බුද්ධම සංකෘතාවයක් තියෙනවා. අපි දවසක් වැඩ කරනකොට දවසක එදිනදා වැඩ කරනකොට දර කැලලක් කපනකොට පොල් ටිකක් ගන්නකොට පලා ටිකක් නියනකොට ඒව වැඩ කරන හැටි දිහා බලනකොට සක්මන් වගේ සරල වැඩක් නෙවෙයි. නමුත් සතිය පවත්වන්න ඕනේ චේතනාපූර්වක කරන වැඩේ. පුදුමාකාර විස්තරයක් තියෙනවා. හොයන්න පටන් අරගත්තොත් එතකොට එයාට තේරෙන්න පටන් අර ගන්නවා. ඒ විස්තර බලන්න ඉඳගෙන පරියන්කේ සක්මන භාවනා ශාලාවකම ඉන්න ඕනේ නැහැ. භාවනා ශාලාවක ඉගෙන ගත්තට පස්සේ එදින සාමාන්‍ය කටයුතු කරනකොටත් යන එනකොටත් මේ ඇඟ මේ සම්පූර්ණ ලීවර් මැෂින් එකක් වැඩ කරන්නේ බැකෝ යන්ත්‍රයක් වගේ. ඒ යන්ත්‍රයේ එක එක මස්ල්ස් වැඩ කරන ගමන් ඒ රූකඩේ වැඩ කරන හැටි බලන්න ගියාම ඒක පන නැති යන්ත්‍රානුසාරයෙන් වැඩ කරන මේ ගුටකයක් ලනු යන්ත්‍රයක් ලිවර් මැෂින් එකක් තමයි පේන්න තියෙන්නේ. ඒකට කියනවා කායේ කාය අනුපස්සී විහෙරති කියලා කායේ කාය අනුව බලනවා කිය. අපිට නැත්තම් පේන්නේ මේ කාය කාම දනවන එකක් විදියට නේ. රූපලාවන්‍ය කරන්න ඕන එකක් විදියට නේ. নানা ආකාර විදියට නේ අපි එදිනදා ජීවිත දැන් පේන්න පටන් ගන්නවා. ඒ චේතනා අනුව වැඩ කරන ඉස්සර දැකලා තියෙනවද දන්න දැන් කරන්න දෙන්නේ නැහැ. වෙසක් එකට ඇටසැකිලි නටනවා කියලා නාටකමක් තිබුණේ. උදේ ඉඳලා හැන්දනක ඇටසැකිලි නටන එක තමයි අපි කරන්නේ. හැමදම වෙසක් තමයි මේ ශරීරෙට. ඉතින් එහාට මෙහාට කරලා ඔහෙ බද්ද බද්ද ඇට සැකිලි නටවනවා. ඉතින් ගෑනු කැමති පිරිමි ඇට සැකිලි නටවන දකින්න. පිරිමි කැමති ගෑනු ඇට සැකිලි නටවන. ඉතින් ඕකට රාහවිගේ උපදවන කාමයේ උපදවගෙන තමන්ගේ ඇට සැකිලි බලන්න බෑනේ. ඒක හරි අසුබයි. අනුන්ගේ ඇට සැකිලි බල බල ඉන්න එක තමයි තියෙන්නේ. භාවනා කර කර ගියාට පස්සේ අර ඒ එකිනෙකා කෙරේ කාමයේ විනෝඩ තමන්ගේ ශරීරය දිහා බලනකොට මේක ඇතුලේ ක්‍රියාවලිය විතර අපූර්ව නිර්වාණයක් මුළු ලෝකෙම නැහැ. දිගට කරගෙන යන. දිගට කරගෙන කරගෙන යනකොට ওই වගේ පැතිකඩ රාශි රාශි තමන්ට තේරෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා අනික් මනුස්සයා භාවනා නොකරත් ඒ මනුස්සයා තුලත් ওই වැඩේම තමයි සිද්ධ වෙන්නේ. එයා දන්නේ නැහැ භාවනා කරන එක නා දන්නවා. ඉතින් මේක තමයි මේ වෙන කෙනෙක් දිහා බලනකොට පේන්නේ මනුස්සයාගේ රූකඩේ. වැඩ කරන හැටි මොකද තමන්ගේක වැඩ කරන හැටි දැකපු නිසා අනුන්ගේකත් එච්චරම තමයි. ඒක නිසා මේක කායानुපසනාවට වැඩෙන්නේ දිගට කරගෙන පින්වත් ස්වාමින් වහන්සේ ආනාපාන භාවනාව දිගු කලක සිට කරනු ලැබුවත් සිත සමාධිගත අවස්ථාවට පැමිණි බව දැනුනේ නැත. සමාධිගත අවස්ථාව තෝරා බේරා ගන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන ලෙස අයදිමි. මේක පටලවිල්ලක්. අපි මේ වැඩමුළු හදලා තියෙන සමාධිය හදන්න නෙමෙයි සතිය හදන්නේ. නිසා සතිය හදන්න හදන වැඩමුළුවක සමාධිය ඉල්ලන්න ගියොත් ඉතින් පටලවෙනවා. නිසා පළවෙනි වාක්‍යය පටන් ගන්නෙ මේ වැඩමුළුවේ ප්‍රධාන අර්ථය සතිපට්ඨාන මිසක් සමාධිපට්ඨාන නෙමෙයි. නිසා නැවතත් මූල උපදෙස් අහන්න දෙන දේ ගන්නවා මිසක් වෙන දේවල් ඉල්ලන්න ගියොත් මම කියන්නේ චීන කඩේට ගිහලා ජපන් කෑම ඉල්ලලා නෑ කියලා අඬන්න යන්න බෑ චීන ජපන් කෑම ඕනේ ජපන් කඩේකට යන්න චීන කඩේට ගිහලා ජපන් කෑම ඉල්ලන්න එපා. ඒ නිසා නැවතත් මං කිව්වේ තුන්වෙනි දවස් හතරවෙනි දවස් වෙනකොට නැවත මූල උපදේශ ටික අහන්න ඔය gederin ගෙනාව එකක් ඔය කරන්න හදාන්නේ. මෙහි දීප උපදේශ නෙවෙයි. මේ දීප උපදේශක සුද්දෙටම ඔළුවට පොල්ලෙන් ගන්න වගේ කියලා තියෙනවා. සමාධිය පිටිපස්සේ යamak නෙවෙයි මේක. සතිය වැඩිම සතිපට්ඨානේ සතියෙන් සමාධිය පස්සේ දෙයි. ඒක වෙනම කතාවක්. නමුත් මේ සමාධියක් ඉස්සරහට කරන්න හදනකොට ඕ ආනාපාන සතියක් නෙවෙයි ඔය කරලා තියෙන්නේ. ආනාපාන සතිය කිරුණ හතියනේ වැඩෙන්නේ මේක ආනාපාන සතියෙන් ආනාපාන සමාධියක් කියලා තියෙනවා. පටලවිල පුංචි පටලවිල්ලක් තියෙන හදන්න පුළුවන් පටලවිල්ලක් හැබැයි හැදුවේ නැත්තම් පිටපොට ගියා කරකවන්න කරකවන්න පොට කැපෙනවනේ. තව තව කැපෙනවනේ ඒ නිසා ආපහු ගලවලා ආපහු දාලා බලන්න හරියන්න ඉඩ තියෙනවා. අවශ්‍ය නම් අරවින්දට කියන්නේ මූලික උපදේශ පන්තිට අහුන් කන් දීලා ආය අහන්න පළවෙනි වාක්‍යය. මේක කිසිසේත්ම සමාධිය පොරොන්දු වෙච්චි සමාධි භාවනා වැඩමුළුවක් නෙමෙයි සති වඩන භාවනා වැඩමුළුව. ඉතල සතිය වඩන්න ඊට පස්සේ අනිත් එක හම්බෙයි කියලා මම විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා. ගරු ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව කරගෙන යන විටදී මාගේ සිරුර ඒ ඒ මේ අත පැද්දෙන ලෙස දැනේ. වරහන් ඇතුලේ තියෙන නිදි කිරා වැටෙන ස්වરૂපයක්. නමුත් මා අවදියෙනි. පිටස්තර අයට එය පෙනෙනවා දැයි නොදනි. පහදා දෙන්න පෙරුවන් සරණයි. ඒ අර වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය ආවට පස්සේ ඒකේ තියෙන පුම්බන හකුලන දරන සොලවන ගති තමයි වායෝ ධාතුව කියලා කියන්නේ. අපි ආශ්වාස ප්‍රශ්වාසයේදී පිම්බීම හැකිලීමේදී ඒක පිම්බෙන හැටි හැකිලෙන හැටි පේනවා. හොලවන ගතියත් අඹ දැල්ලා කුලකට වැනෙනකොට කේල් දැල්ලා කුලකට වැනෙනකොට අපි කියන්නේ හුලං කියලා. අපිට හුලම් පේන්නේ හුලම් ක්‍රියාවලිය විතරයි පේන්නේ ඒ වගේ මේ ඇඟ නලියනවා ඒ වගේම ඒක මේ හරියට හුලම් ගහපු බැලුමක් මෙහෙම තද වෙලා හිටිය වගේ හෙල්ලෙන්නේ නැතුව තියාින්නෙත් වායෝ දහතුවෙම තමයි ස්තබ්ද භාවයටපත් වුණාට පස්සේ වැනෙනදී අල්ලලා තියාින්නෙත් වායෝ දහතුවෙන් තමයි ඉතින් මේව දකිනකොට කය තමයි මගේ ඇඟ තමයි මේ ඇඟ හරහා පෙන්වන්නේ වායෝ ධාතුව කියලා තේරුම් අරගත්තොත් ලැජ්ජාවක් හිතන දෙයක් නැහැ. මොකද දැක්කත් නොදැක්කත් මේක වායෝ ධාතුව තමයි. අනිත් මගේ මගේ වයසට මගේ තැනට ගැලපෙන්නේ මේ ඇඟ කඩා වැටෙන්නේ කියලා හිතන්න පටන් ගත්තොත් අපිට වායෝ ධාතුව දකින්න බෑ. ශරීරෙට තියෙන ආසාව පේන්නේ. ඒ නිසා මේක කොහොම කෙරුවක්වත් අපිට ඕනේ තාලෙට පවත්වන්න බෑ. සමාධියක් ඇති වුණාට පස්සේ මාසදී ආ බලනකොටම පේනවා ඒ මනස එතන නැහැ. ශරීරේ බොහොම පහසුවට තියෙනවා. එහෙම නැතුව කරනවා නම් ඒතර රංගපෑමක් තියෙන නිසා මේක අනික් කට්ටිය නම් බලන්න ඉඩ තියෙනවා. අනික් කට්ටිය දොස් කියන්න ඉඩ තියෙනවා. ඒ කට්ටියට ඉතින් මොකද කරන්නේ ඉතින් අපි ඒ නිසා Tamange වැඩි කෙරෙන්න ඕන නම් හොඳට බලන්න මේ වායෝ ධාතුවේ ක්‍රියාවලිය. හදන්න යන්නත් එපා, පැකිලෙන්න යන්නත් එපා. මේක මුලමදාග නිසිනින්ද නාඩගමට යටන්න ආරින්. එතකොට Tamanda මේ බුදුහාමුදුරුවෝ කියන මේ ශරීරය උඹේ නෙවෙයි උඹට ඕන විදිහට මේක හිටින්නේ නැහැ. මේකේ විධායක බලයක් හෝ නේවාසිකමක් හෝ අයිතිවාසිකමක් උඹට නැහැ කියන එක පිළිගන්න කෙනෙකුට මේක ප්‍රශ්නයක් නැහැ. නෑ මේකේ අයිතිකාරය මමයි කිව්වොත් මට නොකිය ඕල් බෙල්ල පාත් වෙන්න බෑ. මට ඉන්න ඕනේ මෙහෙම කෙලින්ම ඉද්දක වගේ. බුදි අනින්නේ එකෙක් දිහා බලන්න බොරුවට රඟපාන නිදාගන්න ඉන්න එකයි ඇත්තට බුදිය ගත්ත එකයි අතර වෙනස තමයි බුදිය ගත්ත පස්සේ ඉරියව්ව නැහැ. Tamanට කැමති ඉරියව්වේ නැහැ. ඒ තමයි සමාධියට යනකොට ඉරියව් පොඩි පොඩි වෙනස්කම් එනවා. පහු වෙනකොට ඒක සාමාන්‍ය ප්‍රමාණයකට අතයටතර ගන්න පුළුවන් ගතියක් එන ඉතින් මේ වෙලාවේ අර කියලා තියෙන වාක්‍ය මතක තියාගන්න නිින්ද කිල්ල නැහැ. නිින්ද කිල්ල වගේ පේනවා. Taman ඒ නිින්ද කිල්ල නැති බව ඒක මම වාක්‍ය තුනකින් කියනවා මැරිලා නැහැ නිින්ද කිල්ල නැහැ ක්ලාන්ත වෙලා නැහැ. මැරිලා නැහැ, නිින්ද කියලා නැහැ, කාලාන්ත වෙලා නැත්තම් සතිය. ඉතින් මේක සතිය වඩන වැඩ පිළිලා සතිය මට තියනවා කියලා යන් ඉදිරියට ඔය පොඩි පොඩි විකාර ගති ටිකක් අඩු වෙනවා. හැබැයි මුලදී නම් මේක හරහා යන්න වෙයි. ඒ නිසා මේක ප්‍රගතියක් විදිහට සලකගෙන යන්න කියන එකයි කියන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ ආනාපාන සතිය එක් අවස්ථාවක් හොඳට වැඩෙනවා. වැඩිපුරම හිත විසිර යන්නේ ඇයිද මෙය පහදා දෙනමෙන් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. තොරතුරු නෑ. ජවනිකා දෙකක් පෙන්වන්න හදනවා අතර සම්බන්ධතාවයක් නෑ. මෙහෙමනම් වර්ණ ගන්න පුළුවන් වර එක ආනපන හරිනවා වර එක හරියන්නේ නෑ. එහෙම ප්‍රකාශයක් වගේ මට පේන්නේ. ඉතින් ඒකට ඉතින් කරන්න දෙයක් නෑ. අපිට ආනපනේ හරි ඵලයන් කියලා විධානය කරන්න පුළුවන් ගතියක් නෑ. හරි ගියත් හරි ගියේ නැතත් දිගට තමයි කාලතරණ අනුකූලව කරන්නේ එතකොට අර සරුවචනසේ සඳහන් කරලා තිනවා කුඹුරු තුනක් වැඩ කරන මිනිසෙක් සරු කුඹුරු තියෙනවා මධ්‍යස්ථ කුඹුරු තියෙනවා නිසරු කුඹුරු තියෙනවා එතකොට මේ මිනිසයා තුනම වැඩ කරන්න පුළුවන් වුණත් ඉස්සලා පටන් ගන්න සරු කුඹුරු ඉන්නේ ආන්නේ වගේ හරියන පරියන්කවලදී පුළුවන් තරම් ආනපන විස්තර අල්ලගන්න මුල කොහොමද මැද කොහොමද අග කොහොමද ආස්වාසි කොහොමද ප්‍රස්වාසි කොහොමද විස්තර හොයාගන්න බැරි වෙලාවේදී පුළුවන් තරමට අඩු ගන්න ඇඟේ හිත පවත් ගන්න ආනාපානෝගේ විස්තර හොයන්න යන්නේ නැතුව ඊට වඩා ලොකු අරමුණ කර හිත තියාගෙන සතියට ලොකු දෙයක් අරමුණු කරගෙන මේක දන්නා මේක හරු කුඹර නෙවෙයි මේක මධ්‍යස්ථ කුඹර මේ වැඩ කරන්නේ කියලා ඔක්කොම සමසේ යන්නේ. හැබැයි මම මේ හිතලා කියන්නේ ප්‍රශ්නේ මේ උත්තර මේ විස්තර වෙලා නැහැ. ඒක නිසා ඒ ප්‍රශ්න කරුත් කැමති නම් මේකට මේ මොකද්ද මේ ජවනිකා දෙකෙන් අදහස් කරන්න කියලා මං ඉල්ලා හිටන සභාගත කරන්න කියලා. සභාගත කරන්නේ නැත්නම් මේ උත්තරෙන් සන්තෝෂයලා අපි ඊගාව ප්‍රශ්නට යනවා. ගරු ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. සක්මන් භාවනාව කරගෙන යන අතරදී මා විසින් බුදුගුණ මෙනෙහි කරමි. මෙය භාවනාවට බාධාවක්ද මේ පිළිබඳව ගරු ස්වාමින් වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. පටලවිල්ලක් පටලවිල්ලක් කියලා කියන්නේ මොකද්ද සක්මනේ බලාපොරොත්තු වෙන කියන එක දන්නවනම් ඒක ලැබෙනවද නැද්ද කියන එක කරන එක නයි දන්නේ. සක්මන් කරන්නේ අපිට ඒ වෙලාවේ ලැබෙන අත්දැකීමට හිත දාන්න. ඒකට බුදු ගුණයක් දැම්ම ගමන් වෙන්නේ සංකර වෙනවා. නැත්තම් සතිය අවුල් කරගන්නවා. ඒ නිසා බලන්න ඇයි මේ වම දකුණ කියලා සක්මන් කරන ගමන් ඇයි ඒකට හිත දාන්න බැරුව අර gedirin ginaව එකක් මේකට දාන්නේ කියලා. ඒක නෙවෙයි සතිපට්ඨාන කියන්නේ සතිපට්ඨාන කියන්නේ සක්මන් කරලා ලක්මනින් මතුවෙන දේ බලන එකයි. ඒක නිසා අවුලක් ඇතිනවා මේ කියන විදිහට ඉතින් හිතන දේවල් මේකට දාන එකේ. ඒක නිසා සක්මන් කරනවා බලන්න සක්මන බලන්න බුදු ගුණ වෙලාවක් මේක මේ රිට්‍රීට් එක නා අපි හැවෙන් කරලා නැහැ. ඒක නෙලයි ඒක කරන්න ආනාපාන කරන ඒක කරන්න මේ දෙක තුන කලවම් කරන්න යෑමෙන් වෙන්නේ සංකර භාවයක් ඇති වෙනවා. බලන්න හදන මේ සංකර දේවල් සරල කරගන්නයි. ඒ නිසා ඇයි Taman බුදු ගුණ බානකට දාන්න කියන එක කවුද මේක යෝජනා කරන්නේ ඇයි එහෙම කරන්නේ කියන එක කියනවනම් මට පුළුවන් සාකච්ඡා කරන්න. මොකද මේ උපදේශ පන්තියේ එහෙම බුදුගුණ කරන්න කියලා මතක් කරලා නැහැ. ඒක වෙන ආනිසංශයක් තියෙනවනම් අපිට සාකච්ඡාට ඉදිරිපත් කරන්න අපිට එතකොට පුළුවන් ඒ අනුව මේ සාකච්ඡාව ධර්ම සාකච්ඡාව පවත්වන්න. එහෙම නැතු ඒ ඉදිරිපත් කරන්න කැමති නැත්නම් අපි ඊගාව ප්‍රශ්නට යනවා. ගරු ස්වාමින් වහන්සේ මිනිස් ශරීරය පිළිබඳ වූ වීඩියෝ පටය නැවත වරක් පෙන්වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අප කිහිප දෙනෙකු පසුදින සිට වැඩසටහනට සම්බන්ධ වූ බැවිනි. ඒකෙදි තියෙන්නේ මේ මේ අරවින්දගේ කාලේ තමයි තියෙන්නේ. ඒක නිසා අපි කියන්නේ එන වෙලාවට ඔක්කොමලා එක වෙලාවකට ඉන්න කරගෙන යන්න. ඒක එකනම් පස්සේ ආපුවාම මේ කෙම්මුර වෙලාවෙන් පස්සේ අනියම් කෙම්බර කරන්න ගියාම කපුවා වැඩියෙන් ගන්නවනේ. ඒ නිසා කෙම්බර දවසට ගියාම සාමාන්‍ය පඳුරලපුවාම ඇති. අනියම් කෙම්බර වලට ටිකක් වැඩිපුර පඳුරලන්න වෙනවා. ඒ නිසා අරවින්දට ගියා කරි පඳුරලපුවාම කරගතයි වැඩ වැඩි. ඒ නිසා අපිට මේ ශරීරයේ පින්නුවට අපිට දෝෂයක් නැත්තේ නෑ. ඒ නිසා මේ පිළිම කෙනෙක් නම් කණ්ඩායම් නායකයා හරහා අරවින්දත් එක්ක කතා කරගන්න පුළුවන්ද කියලා බලන්න. ස්ත්‍රියාවක් නම් ඒ කණ්ඩායම් නායකයෙක් ඇති තමන් ඉන්න ඩෝමෙට්‍රි එකේ අන්නේ ආහාරා අර විතර පොඩ්ඩක් ඉදිරියට කරන්න සුදුසු වෙලා බැලුවා ඒක හොඳයි කියලා මාත් හිතනවා. සක්මන් භාවනාවේ යෙදෙන අවස්ථාවේ ඔසවනවා ඉදිරියට ගෙන යනවා තබනවා යනුවෙන් මෙනෙහි කළමි. එය හොඳින් වැටහෙන අතර පතුලෙහි ස්පර්ශවන වැලි රළු බවද දැනේ. එය ගැනද දිගටම මෙනෙහි කළ යුතුයද දැනෙන දේවල් වාසියට ගන්න. මෙනෙහි කරන්න ඕනේ දැනීම ඇතිවීමට අනුග්‍රහයක් වෙනස. තමයි මෙනෙහි කරන්නේ වම දකුණ දැනෙන්නේ ධාතු ලක්ෂණ. ධාතු ලක්ෂණ මෙනෙහි කරන්නේ නැත. මෙනෙහි කරන්නේ සම්මුතිය විතරයි. ඔසවනවා යවනවා තබනවා වම දකුණ වම ඒව විතරයි මෙනෙහි කරන්නේ. ඒ කරන දේවල් ඇතුලේ වෙන ධාතු ලකුණු මෙනෙහි කරන්න යන්න එපා. මොකද ඒව පරමාර්ථ ධර්ම පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්නේ. මෙනෙහි කරන්නේ සම්මුතිය විතරයි. මෙනෙහි කරන්නේත් පරමාර්ථ ඉස්මතු කර ගැනීමේ අදහසින්. මෙනෙහි නොකර හෝ පරමාර්ථ ධර්ම ඉස්මතු වෙනවනම් කලබල වෙන්න එපා. ඒ પરමාර්ථ ධර්ම තව තවත් ඉස්මතු වෙන විදිහට අනුග්‍රහ කරගෙන අනේකයි තියෙන්නේ මම මම දන්නවා මම මේ කියන එක එච්චර තේරුම් ගන්න අමාරුයි කියලා නමුත් මේට වැඩිය වෙන වචන විදියකින් කියන්න බෑ මේක මතු වෙන මතු වෙන ඔක්කොම මෙනේ කරන්න ඕනේ මෙනේ කරන්නේ සම්මුතිය විතරයි තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මම මෙම භාවනා වැඩසටහනට සහභාගී වන ප්‍රථම අවස්ථාවයි ආනාපාන සති භාවනාව වැඩිීමේදී හුස්ම ඉහළ පහළ යන ආකාරය මෙනෙහි කළෙමි. එය මාහට දැනුණත් වැඩි වේලාවක් එය මෙනෙහි කිරීමට අපහසු විය. නොඑක් සිතිවිලි වලින් බාධා පැමිණියා. මම දැන් මෙතන යන්න මෙනෙහි කළ විට මෙම తত্ত্বය බොහෝ දුරට අඩු විය. මෙය ආදුනිකයෙකු ලබන අත්දැකීමක් යයි සිතමි. මේ ගැන ගරු ස්වාමින් වහන්සේගේ අදහස් හා උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔව් එතන මම දැන් මෙතන කියන එක ලොකු චිත්‍රයක්. ඒක මැද තියෙන පුංචි තිතක් තමයි ආස්වාද ප්‍රසආසේ. ඉතින් අපේ හිත එකපාරටම අර පුංචි තිතකට ඒකාග්‍ර වෙන එක ඒකෝදි කරන්න අමාරුයි. මොකද මේක නන්නත්තර වෙලා විදිහට හිතනේ. පුළුවන් තාක්කල් පවත්තන්න. බැරි නම් ඊට වැඩි ලොකු චිත්‍රයකට මේ යන්න ඇරලා ඒකෙන් කී කරුණාට පස්සේ ඕනනම් ආයෙත් ආනාපාන තියන්න පුළුවන්. ඒ නිසා ආනාපානය දැන් ආස්වාද ප්‍රසආසය මත සතිය ගැන පශ්චාත්තාප වෙනවට වැඩිය මට දැන් මම දැන් මෙතන එකමද සතිපත් වෙන්න පුළුවන් කියන ආඩම්බරේ හැකියාව සමාදන් වෙලා අනේකයි තියෙන්නේ. එහෙම කරන්න කරන්න කරන්න නැවත නැවතත් හිත ආනාපානට ඇසුරු කරන්න තියෙන ඉඩ වැඩි වෙනවා. ඒ නිසා ඊටාම දක්ෂ විදිහට ලියලා තියෙනවා මේ වගේ වෙලාවල වල මට පස්සට රඩියක් තියලා මම දැන් මෙතන කියන එක සාකච්ඡා කරගන්න මෙනෙහි කරගන්න පුළුවන් කියලා ඒක බොහොම වටින එකක්. සක්මන් සක්මන් කරනකොටත් ඔසෝන යවනා තබනවා වම දකුණ ඔසෝන තබනවා නැතු මම නිකන් නිකන් ඉඳගෙන නෙවෙයි මම ඉන්නේ සක්මනේ කියන එක දන්නවනම් ඇවිදීම කෙරෙන කියන දන්නවා ඒ හොඳටම ඇති. ඒක ඇවිල්ලා ඒක පටල වුණාට පස්සේ තමයි ඇවිදීම තුල තියෙන වම් පාදේ දකුණු පාදේ බලන්නේ. ඊට පස්සේ තමයි වම් පාදේ එසවීම තැවීම බලන්නේ. ඊට පස්සේ තමයි එසවීම යැවීම තැවීම කරන්නේ. ඒ නිසා වැරදිච්ච ගමන් අපි කන්දක් නගිනකොට වාහනයක බර අල්ලන්න බැරි නම් බර ගියරයකට දාගන්නවා. පස්ස ගියරයකට දාගන්නවා. එතකොට තමයි බර අල්ලන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තමයි දැනගන්න ඕනේ කන්දක් නගනවා පස්ස ගියරයකට දාලා හරි වාහනේ නැත කර නැතුව ඉන්න. පල්ලමේ යනකොට නම් සහැල්ලු ගියරයකට දාලා පෙට්‍රල් ඉතුරු කර ගන්නවා. අන්න ඒ වගේ කොයි වෙලාවෙද ගියර එක මාරු කරන්න කියන එක මේ කරලා තියෙන වැඩේ හරියටම හරි කරන්න කරන්න තව තව තමන්ට තේරෙයි මේක එහෙම ඒක ආධුනිකයෙක් අත්දැකීමක් තමයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මනේ සක්මන් අරමුණේදී පාදවල චලනය ඉඟ සිට පහළට සිහිය පැවැත් වූ මා ඉඟ සිට පහළට සිහිය පැවැත් වූ මාහට සක්මනේදී දැන් මුළු සිරුර ඇතුළට සිත යොමු වෙනවා. එය අරමුණෙන් පිට පැනීමක්ද දැයි කියා සිතෙනවා. ඒ අතරට ආනාපාන අරමුණත් ප්‍රකට වෙනවා. සමහර අවස්ථාවල පාවෙන ස්වરૂපයක් ගන්නවා. දැනෙන සෑම දෙයක් දෙසම වෙන්වෙන්ව බලමින් සක්මන් කරනවා. මේ తත්වය කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලමි. තෙරුවන් සරණයි. ආධුනිකයෙක් වශයෙන් හොඳයි. ඒ කියන්නේ අපේ හිත ඉඳගෙන නෙවෙයි ඉඳ සක්මන් කරනවා. ඒ සක්මන් කරනකොට වර එක දණියෙන් පල්ලේ ඔක්කොම ටික තියෙනවා. වර එක ආනාපාන තියෙනවා. වර එක විවිධ දේවල් පේනවා. නමුත් අර සක්මනේ විවේක වෙනවනේ. සක්මනේ සැහැල් වෙන ගතිය තියෙනවා නම් ඉස්සරහට යනකොට මේ ඇසුර තුල මේ සමීපස්ත භාවය තුල ඕන විස්තරයක් හොයතයි. ඒ නිසා හිත සම්පූර්ණ විසිර යන්න දෙ නැතු අරමුණේ අරමුණ කියන එක අදහස් කරන්නේ ඉරියව්වේ. සමස්තේ හිත පවත් ගන්න පුළුවන් එක ලොකු ජයග්‍රහණයක්. ඒ හරහා තමයි පතුලෙටම නැත්තම් ගැටුමටම හිත යවන්න පුළුවන්. ඒ නිසා මේක දිගට කරන්න. එතකොට තමන්ට තමන්ගේ ශරීරයත් එක්ක හොඳ යාලුකමක් හොඳ හාදකමක් වෙනවා ඒක අත්‍යවශ්‍යයි. පින්වත් ස්වාමින් වහන්ස මා ආනාපාන සති භාවනාවේ යෙදෙන විට සිත සමාධිගත සමාධිගත වනවත් සමගම මාගේ දකුණු කන තදවන්නට පටන් ගන්නවා එය නතර නොවීම දිගටම පවතින අතර එය ක්‍රමයෙන් වැඩි වී කනට ඇබයක් ගසා තද කරනවා වගේ වෙනවා. මෙය මගේ භාවනාවට බාධාවක් නිසා මා ඊට කල යුත්ත කරුණාවෙන් පැහැදිලි කර දෙනමෙන් ඉල්ලා සිටිමි. රූපවාහිනී ධර්මදේශනාවලට සවන් දෙන විටත් මේ විදියටම සිදු වෙනවා. මෙය පටන් අරගෙන දැනට මාස 4ක් පමණ වෙනවා. අපි ඊයේ කතා කරපු ඊයේ ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ. ඒක නිසා අපි ඒක ආයෙත් නැසක් බතු කරන්න අවශ්‍යතාවය නැහැ. ඒක නිසා ලියපු ලිපි ප්‍රශ්න අපි ලිපියට දාන්න පුරුදු වෙන්න ඕනේ. නැත්නම් ආයෙසර පෙට්ටියට එන ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප සම්බුදු පියාණන්ගේ දේශනාවන්ට අනුව මමය මාගේය කියා කෙනෙක් නැතැයි කියවෙතත් එය වටහා ගන්නට නොහැකිව මා අසරණ වූයෙමි. ගැඹුරු භාවනාවේ යෙදී කිසිම අරමුණක් නොගන්නා තත්වයට පත් වී ඉන් ඉවත් වූ විට මට වැටහි ගියා එම කාලය තුල ඇස කන නාසය වැනි ආයතන අරමුණු නොගන්නා තත්වයට පත්ව තිබූ බැවින් මගේ ජීවිතය සුපුරුදු පරිදි පැවතියත් එම කාලය තුල මම යන හැඟීම නොපැවති බව මම යන සිතුවිල්ල පවතින්නේ මෙම එක් එක් ආයතනයක් හා සම්බන්ධව මෙන්ම මේ සියලු ආයතනයන්ගේ එකතුව සමග නොවේදයි මට සිතුනි. මේ ගැන වැඩිදුරටත් පැහැදිලි කර දෙන මෙන් ඊතා ගෞරව කරුණාවෙන් යුතුව ඉල්ලා සිටිමි. මේ ඇතුළත ප්‍රශ්නේ ගැටුමක් තියෙන්නේ ඉදිරිපත් කරන වෙලාවේදී මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නැත්නම් මමෙක් නෑ කියන එක තේරුම් ගන්න බැරුව මම ආසරණ උණයි කියලා කියන. ඉතින් මට අහන්න තියෙන මේ මම ආසරණ වීම හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එක විතරයි මේ ප්‍රශ්න කරුවේ. මම කොහොමද ජග් ගහලා නැගිටවන්න දහදන්නේ නැත්නම් ආසරණ කරන්න දහදන්නේ කියන එකයි මට දැනගන්න ඒක මේ self self contradiction එක. වාක්‍ය යොදලා තිනකොට අහගෙන ඉන්න මනසට තේරෙනවා යෝගාවචරය මමගේ පැත්තද අරගෙන තියෙන්නේ නැත්නම් මම නැති කරන පැත්තද අරන් තියෙන්නේ කියලා. මූල ධර්මයට ගිය ගම ඔය අනිවාර්යම ඔය ප්‍රශ්නේ පැනනගෙන. ඒ නිසා මේ එක වාක්‍යයක් තියෙනවා මේකේ මම අසරණ වෙලයි කියලා. ඒක හොඳද නරකද කියන එක විතරක් කිව්වොත් මම ඊට ටික උත්තර දෙන්නම්. නැත්නම් මේ ප්‍රශ්න පැතිකඩ ගොඩක් තියෙනවා මේ ප්‍රශ්නේ මම ඒක කොනක් පෙන්ලා දෙන්න හදන්නේ ප්‍රශ්නේ ලියපු එකන ප්‍රශ්නේ කියවලා නැහැ. ඇතුළත ගැටුමක් තියෙනවා. ඉදිරිපත් කිරීමේ ගැටුමක් තියෙනවා මම එකක් පෙන්ලා දෙනවා ඒ වාක්‍යය තියෙනවා නේද ඔය මම අසරණ වෙලයි කියලා එහෙමයි ස්වාමීන් අප සම්බුදු පියාණන්ගේ දේශනාවන්ට අනුව මමය මාගේය කියා කෙනෙක් නැතයි කියවෙතත් එය වටහා ගන්නට නොහැකිව මා අසරණ වූ යෙමි. ආන්නේ අසරණ වෙච්ච මම යාට දෝන කරන් තියෙන බුදුහාමර පෙන්න මම යදි කියලා දෙන්නයි කවුද ඉස්සරහට ගත්තොත් ප්‍රශ්නේ උත්තර දෙයි. අතට වරණගීම ව්‍යාකරණ වැරදි. ඉදිරිපත් කළ තියෙන වැරදි. කියන්නේ කල්පනාවෙන් භාවන බුදු වෙන්න ආදරන. කල්පනා බුදු වෙන්න එපා හුස්මේ හිත තියන්න පුළුවන් තරම් මම දැන් මෙතන තියන්නේ ඒකට ප්‍රශ්න ඔක්කොම විසදෙනවා. ඔය කවදාකවත් ඔය ඔය ප්‍රශ්න මේ අහලා හෝ විසඳලා උත්තර කරන්න බෑ. බලන්න මේ හුස්මේ හිත තියන්න පුළුවන්. නැත්තම් මේ මම දැන් මෙතන කෙනෙක්ගේ හිත තියන්න පුළුවන්ද? බැරි නම් ඒකට පිළියම් කරන්න මෙවුවා උත්තර දීලා ප්‍රතිසන් පුරා ප්‍රශ්න නෙවෙයි. මේක ඇතුළත ගැටුම. ඉදිරිපත් කිරීමත් ප්‍රශ්නයක්. self contradicting ප්‍රශ්න වගේක් තියෙනවා. මොකාද මේ ප්‍රශ්නේ අහන්නේ කියලා අහන්න වෙනවා. මම යද අහන්නේ ඒ මම යට ආදරෙන්ද ප්‍රශ්නේ අහන්නේ නැත්නම් මම නැති කරනද ප්‍රශ්නේ අහන්නේ කියලා. ඉතින් මම මේ අහනකොට උත්තර දෙන්නේ නැහැ කවුරක්වත්. ඒ නිසා මම කරන්නේ ප්‍රශ්න විසි කරා නඩුව විසි කරා ඊගා නඩුවට යනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මෙම භාවනා වැඩසටහනට සහභාගී වන පළමු අවස්ථාවයි. මෙයට පෙර මා භාවනා කර නැත. භාවනාව ගැන ලියවි ඇති පොතපත කියවා ඇත. මෙම වැඩමුළුවේදී ඔබ වහන්සේගේ උපදෙස් පරිදි භාවනාවේ යෙදුනි. පරයන්ක භාවනාවේදී මේ වන විට පැයක් පමණ කාලයක් එක ඉරියව්වෙන් සිටිය හැක. එහෙත් භාවනාවේ අරමුණෙහි සිත පිහිටුවීම සම්බන්ධව මාහට ගැටලුවක් පවතී. එබැවින් මෙම ගැටලුව निराකරණය කර ගැනීමට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඇඳලා තියෙන චිත්‍ර මොකද්ද කියලා වෙන ප්‍රශ්නක් තියෙනවලු. ඉතින් ප්‍රශ්නේ තමයි මාත් මේ බලාගෙන ඉන්නේ කියන්නේ. ගැටලුවක් ඇත කාරණක උපදේශ පතන. ලස්සනට අරගෙන ගිහිල්ලා ගිහිල්ලා හිස්තන පෙන්වන ඩොක් ගන්න. ඒ මම මොනවද කරන්නේ? මොකද්ද ප්‍රශ්න කියලා මට නෑ මේ ඉන්ද්‍රිය පරෝපරියති ඥානය හෝ එහෙම දැනගන්න ඥානයක් මට නෑ. ප්‍රශ්නේ මොකද්ද කියලා කවර නැගුණා හරිය ලස්සනට ලියපු උත්තර ලියපු රචනය බොහොම ලස්සනයි. නැත් හරියට ගෙනියලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මම මේ කන අහගෙන හිතන්නේ මොකද්ද ප්‍රශ්නේ කියලා අහන්න. කියවෙන්නේ නැහැ. කියවෙනවනම් සාකච්ඡාවට හොඳයි. මොකද එහෙම නැත්තම් මේ ගිලගෙන ප්‍රශ්නේ උගුර හිර වෙලා තියෙනවා. ලිවුණයි කියලා හිතාගෙන ඉන්නේ නැති ලියවිලා නැහැ. එතකොට අපිට උත්තර දෙන්න කොනක් නැහැ. මේ sannivedana ප්‍රශ්නයක් තියෙනවා. ගරුතර පින්වත් ස්වාමින් වහන්සේ මා මෙතෙක් පුරුදුව සිටින්නේ තෝරාගත් භාවනා කමඨහන ආරම්භ කිරීමට පෙර పూర్ව කෘත්‍යයක් කොට චතුරාර්යක්ෂක භාවනාද සුළු වශයෙන් සුළු වේලාවක් වැඩිවීමටයි මා දැන් මෙතන යන කමඨහනේ සිත පිහිටුවීමේදී හෝ ආනාපාන සතිය වැඩිීමේදී හෝ එවැනි పూర్ව කෘත්‍ය ආදීය කිරීම අවශ්‍යම නැද්ද යන්න පැහැදිලි කර දෙනෙමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි පූර්ව කෘත්‍යයක් අත්‍යවශ්‍යයි. සක්මන තමයි පූර්ව කෘත්‍යය. දෙවර සක්මන් කරා නම් පූර්ව කෘත්‍ය වැඩ කටයුතු වෙනවා. සක්මන් කරන්නේ නැතුව කරන්නත් එපා. වාඩි වෙච්ච ගමන් හම්බෙන්නේ තාම වටන චිත්තක්ෂණේ වෙන දේවල් කරන්නත් එපා. සක්මන් කරන හොඳට පදම් කරන ඇවිල්ලා බලන්න මම දැන් මෙතන දාන්න පුළුවන්ද කියලා. ඒ නිසා බාර ගන්න සක්මන පරියන්ක භාවනාවේ පූර්ව කෘත්‍ය විදියට. දෙවැනි ප්‍රශ්නේ හැටියට සඳහන් කරනවා භාවනා වඩන යෝගී කෙනෙක් මුලින් මුලින්ම බුද්ධානුස්සතිය සුළුවෙන් හෝ වැඩිය යුතුයයි මා අසා ඇත. එය එසේ කළ යුතුයමද? නැතහොත් එකම කමඨනහනක සිත පිහිටුවමින් නිරතුරුවම බවුන් වැඩිම කෙසේ කළ යුතුයදයි පැහැදිලි කර දෙන මෙන්ද ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නෑ කෙලිම බවුන් වැඩිම පිළිබඳව තමයි මූලික උපදේශ පන්තියේ තියෙන්නේ. ඒක විවුද්ධානුසතියක් පටලවලා නෑ. ඒ භාවනා අරමුණට හිත දැමීම තමයි බුදුහාමුදුරන් කරන්න පුළුවන් ලොකුම ගෞරවය. අරහන් තමයි බුදුහාමුදුරෝ. බුදුහාමුදුර අරහන් කියලා කියන්නේ සුදුස්ස නිසා. සුදුසු වෙන්නේ හිතේ කෙලෙස් නැති නිසා. අපේ අරමුණේ හිත පවතිනවා කෙලෙස් නැහැ. ඒක තමයි බුදුහාමුදුරන් තියෙන ලොකුම ගෞරවය. Tamanටත් අරහන් ගුණේ තේරෙනවා. නැත්තම් අරහන් අරහන් කියලා කියන එක හොඳයි. gedara ඉන්න වෙලාවක අපි මේ වගේ පූර්ණ කාර්යන භවනා කරන වෙලාවක නේ මේවා හොඳනම මෙහෙදී ඒක එහෙම අතරමැද පූර්වක්‍ෘති කරන්න නැතුව කරන හැටි පිළිබඳ මූලික උපදේශ පන්ති තියෙනවා. ඒක එක්ක තේරුම් ගැනීම අපහසුකමක් හෝ එහෙම නැත්නම් ඒක බුද්ධානුචර නොකර සිටීම අඩුපාඩුවක් හෝ කියලා හිතලා තියෙන. නමුත් හොඳට මතක තියාගන්න බුදුහාමරගන් තියෙන ලොකුම ගෞරවය තමයි බුදුහාමරු කියන දේ කරන එක. නම කීකේ ඉන්නක නරක කියලා කියනව නෙවෙයි. ඒ නිසා ආනාපාන සතිය කරනකොට ඒ බුද්ධානුසය කරන්න තියෙන කෘත්‍ය සිද්ධ වෙනවා. ආනපනේ කරන්න බැරි නම් ආනපනේ අඩු හිත පිටින් නැත ඒක කියනවනම් ඒකට උත්තර දෙන්න පුළුවන්. නැත්නම් හිතාගත්ත උත්තර කලින් දාගත්තොත් අර ප්‍රශ්න තුනක් දැන්ට ඇහුණා. ඒව gederin ගෙනාවුවා. ඒ පැහැදිලිව මූලික උපදේශපන්ති නෑ. මං කියනවා යත්තන්ද දෙවෙනි දෙවෙනි තුන්වෙනි දවසේ හෙට වෙන තුන්වෙනි දවසේ ආයෙසරයක් මූලික උපදේශපන්තියක් බලන්න. ඒක කරන්න බැරි නම් විතරක් අපි ධර්ම සාකච්ඡාට ගන්නවා වෙන වෙන දේවල් දාගත්තොත් එතකොට ඒ කෙනා වෙනුවෙන් අනිත් ඔක්කොගෙම හිත අවුල් වෙනවා අදාළ නැති ප්‍රශ්න සාකච්ඡා කරලා ඒ නිසා බලන්න හොඳට සක්මන් කරලා ඇවිල්ලා කෙලිම ආනපාන කරන්න බෑ බැරි නම් බැරි හේතුව විතරක් කිව්වොත් අපිට ඒක වටිනා පදනමක් වෙනවා ධර්ම සාකච්ඡාවට ආන ආනාපාන සතිය දිගටම කරගෙන යන අවස්ථාවේ හුස්ම රැල්ල නතර වූ අවස්ථාවක් දැනුනි. කයද සැහැල්ලූ බවක් දැනුනි. නමුත් එම తත්වය විනාඩි 5කින් පමණ නැතිවිය. දන හිස්වල වේදනාවක් ඇතිවුවත් පසුව මුළු ශරීරයම ගල්ලූ ස්වරූපයක් ඇතිවිය. මෙවැනි දෙයක් සිදුවිය හැකිද? එය කරුණාවෙන් පහදා දෙන්න. නෑ විය හැකිද නේ වෙලානේ තියෙන්නේ ආයෙත් වෙච්ච වෙන්න බැරි දේවල් වෙන්නේ නැහනේ ලෝකේ. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ අපි ඊගාව දවසේ මේකෙන් අතිරේක ලාභ ලබා ගන්න කොහොමද නැත්නම් දිනු කරගන්නේ කොහොමද ඒ මේ වගේ තත්යක් වෙනකොට පළවෙනි වතාවේ පරියන්කේ විනාඩි 35ක් විතර ගියාට පස්සේ තමයි හිත ආනපාන සංසිඳෙන්නේ. එතකොට ඒත් එක්කම වගේ වේදනාව ඇවිල්ලා අර ඇති වෙච්ච විවේකය වේදනාවෙන් බාධා කරනවා. නමුත් යෝගාවචරය දන්නවා නම් මේ ආනපනේ සංසිඳනවා කියලා කියන්නේ වඩා වඩා ශූන්‍යතාවකට යෑමක්. මම මේක නැවත නැවත වැඩි කරගන්න ඕනේ කියලා එයා උත්සාහ කරાવી විනාඩි 35ක් යන්න ඉස්සර වෙලා හැකි තාක් ඉක්මනට ආනපානිය ආලු කරගෙන ඉක්මනටම යන්න පුළුවන් නම් ওই විවේකතන්ට විනාඩියෙන් දෙකෙන් කකුල් වේදනාව එන්නේ ලොකු ඉඩක් හම්බ වෙයි. ඒ ආනපානිය සංසිඳලා ඉන්න පුළුවන්. ඒ සඳහා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පරියන්කට ඉඳලා හොඳට සක්මන් කරලා තිබ්බොත් ආනපානට හිත යන වේගෙත් වැඩි සංසිඳන වේගෙත් වැඩි. දෙක ගිය ගමන් පේන ආනපානේ ආස්වාද ප්‍රසආස හොඳට විස්තර සහිතව බලන්න. බලපු ගමන් ඒක සංසිඳන ඊට වැඩි. එතකොට වේදනාවක් වෙන්නේ ඉස්සෙල්ලා අතරමැද වෙලාවක් හම්බ වෙනවා. ඒක හොඳට පටල වුණාට පස්සේ අතර වේදනාව එතර හිරිහර කරන ගතියත් අඩුයි. නමුත් කොහොම හරි භවනා ජීවිතේ හොඳ අත්දැකීමක් ලැබලා තියෙන්නේ. ඒක නිසා මේක නැවත නැතු වීම සඳහා එදා යම් ක්‍රම සහ විදි අනුගත කරා නම් අනුගමනය කරන ඒ ක්‍රම සහ විදිම අනුමත කරමින් අනුගමනය කරමින් නැවත නැවත හිත හුරු කරන්න හුරු කරනකොට ඉක්මනට ඕක එන්න ඉක්මනට ඕකට යාළු වෙන්න පුළුවන් අවස්ථාව ලැබේ. ගරුතර ස්වාමින් වහන්සේ මා මෙම භාවනා වැඩසටහනට නේවාසිකව සිට සහභාගී වූ ප්‍රථම වතාවයි. සක්මන් භාවනාව ගැන තවදුරටත් කරුණු දැන ගැනීමට කැමැත්තෙමි. සමහර භාවනා යෝගී අය ඊතා වේගයෙන් පියවර තබා සක්මන් කරති. සමහරු ඊතා හෙමින් පියවර තබා සක්මනේ යෙදෙති. ඒ ගැන කරුණු පහදා දෙන ලෙස පින්වත් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. කරුණ තුනක් මතක් කරන මේක අහනකොට එක තමයි කමට සක්මන් කතා කරන දාට උපදේශ පන්තියම තියෙනවා. ඉස්ලාම ගිහිල්ලා තමයි අදිෂ්ඨාන කරන ඉඩමේ අධිෂ්ඨාන කරන සක්මන් පෙතේ එහාට මෙහාට ගිහිල්ලා Taman සාමාන්‍ය වේගය අල්ලගන්න. ඉක්මන් කරන්න යන්නත් එපා, හිමීට යන්නත් එපා. ඒකල අල්ලපු එකනාගෙන යා බලන්න එපා. එයා ඉක්මනට යනවා නම් ඒ වැසිකිලියට යන්න යනවා දන්නේ නැහැ. යන්න අරින්නේ. Taman ගලා ගන්න Tamanගේ ශරීර වේගේ ඉතින් සමුහ භාවනා කරනකොට පේන ගතියක් තියෙනවා. හැබැයි පේන දේ වෙනයි බලන එක වෙනයි. ඒ නිසා ඒ කරගන්න කෙනෙක් කරගන්න අරින්න තමන් බලන්න තමන්ගේ ශරීරයක තියෙන උස තමන්ගේ උසත් එක්ක ප්‍රශස්ත වේගයක් ඒ ප්‍රශස්ත වේගය උස එකනයි කොට එකනයි කන්ද ළඟිනට පල්ලම් බහිනට වෙනස් ඒ නිසා සංසන්දනය කරන්න වෙනවයි අපේ හිතේ තියෙන කෙලෙසයක් තමන් බලන්න දවසක් කරලා දෙකක් කරලා තුනක් කරලා සාමාන්‍ය වේගෙ මොකද්ද කියලා ඒකට සතිය පිටවන්න කිසිසේත්ම හිමීට යන්නත් එපා. කිසිසේත්ම හයියෙන් යන්නත් එපා. මේකට කියන්නේ බොඩි නොලෙජ් කියලා. ඇඟට දුන්නෝ සාමාන්‍ය වේගෙන් ඵලයන් කියලා මොකද්ද වේගය? එක එක එක නයි වෙනස්. ඒ නිසා වේගය නෙමෙයි වැදගත් වෙන්නේ යන වේගයේදී සතිය පිටවන්න පුළුවන් නම් ඒකයි වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කියන පොදු උපදේශයක් විදිහට වේගය වැඩි වුණොත් සත්‍ය පිටවන්න අමාරුයි. ඒක නිසා වැඩ අඩු කරලා වේගය සතිය වැඩි කරන්න කියලා. නමුත් සක්මණේදී හොන්තම දැතිය තමයි ඇඟට යන්න අරින්න විනාඩි 5ක් විතර කිසිම භාවනාවකින් තොරව ඇවිදින වේගය අර තීන්දුව කරගන්න. ඊට පස්සේ තමයි වම දකුණ කියලා මෙනෙහි කරන්නේ. තෙරුවන් සරණයි අපේ ගරු ස්වාමින් වහන්ස මේ මගේ දෙවැනි වැඩමුළුවයි සක්මන් භාවනාව කරන විට මට දැනෙන්නේ කිසිවෙකුත් නැති හුදකලාව ඇවිදින්නා මෙනි. සමහර අවස්ථාවල අහසේ පාවෙන්නා මෙන් දැනේ. සමහර අවස්ථාවල ඇටසැකිල්ලක් ඇවිදින්නා මෙන්ද දැනේ. පරයන්ක භාවනාවේ යෙදෙන විට බෙල්ල පිටුපසින් නහරවල තද වේදනාවක් විත් එය දකුණු කනටද දැනේ. මේ සිදුවන්නේ දකුණු පැත්තෙන් පමණි. ඊයේ දිනයේ මේ වේදනා ඇති වූ විට එයට හිත නොදමා භාවනාවට මෙනෙහි කරන විට මට තද හිස හිසරදයක් ඇති වී කිසිම දෙයක් නොදැනී සීත ප්‍රදේශකට ගිය විට කන් අගුල් වැටුණු තත්වයකට පත් වුණි. ඔබ වහන්සේ අපිට වදාරන්නේ මේ කිසි දෙයකට හිත නොයදෙන ලෙසයි. මෙසේ නිතරම දැනේවිද යන්න දැන ගැනීමට කැමැත්තෙමි. හත්වන දින පැවැත් වූ ධර්මදේශනාව පරිදි මම භාවනා වැඩසටහනට සහභාගී වූ පළමු අවස්ථාවේදීම මට ගෙදර ගිය පසු තනියම සිටීමට කැමැත්තක් ඇතිවිය. මට දවස් කිහිපයක් තනියම සිටියාට හිතට බයක්ද ඇතිවන්නේ නැත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව පතමි. මේ එක වාක්‍යයක් එක හරියට ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ. ඒ හත් වෙනි දවසේ කතාවට ඉස්සලා වාක්‍යය. ඔබ වහන්සේ අපට වදාරන්නේ මේ කිසි දෙයකට හිත නොයොදන ලෙසයි. මෙසේ නිතරම දැනේවිද යන්න දැන ගැනීමට නිතරම දැනේවිද යන්න දැන ගැනීමට කැමැත්තෙමි. ඒ වාක්‍ය දෙක අතර සම්බන්ධයක් පේන. නිතරම ඔබ වහන්සේ කියන්නේ මට හෙල්ලෙන්න එපයි කියලා. මෙසේ නිතරම දැනේවිද යන්නේ කියලා මෙසේ කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා කියවෙන්නේ. ස්වාමීන් වහන්සේ කන්නගුල් වැටි වැටුණු తත්වය. ඔය ඒක නම් වෙන්නේ එක එක දේවල් වෙනවා. අපිට බලාපොරොත්තු වෙන්න බෑ එක දෙයක් එක එක දේවල් වෙනවා. භාවනාවට ඇඟට හිත ගියාට පස්සේ අපි මෙතෙක්ල් නොදැක්ක දේවල් තමයි දකින්නේ. මොකද අපි අනුන්ගේ දේවල්නේ බල බල හිටියේ. මේක ඇතුලේ දේවල් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ දේවල් පේන්න පටන් ගන්නකොට ආනාපානට බාධාන මූල කර්මතාන බාධාන සතිය පීඩන බාධාන විතරයි අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ මොනව සිද්ධ වුණත් ආනාපානේ කරන්න පුළුවන් නම් කරදර නැතුව ආනාපානේ කරනවට වැඩිය මේ හිත අනම්මනම් කෝලං අස්සේ කරන ආනාපානේ වඩා හොඳයි. මම නැවතත් කියනවා කිසි බාධාවකින් තොරව නිකම් වාහන නැති පාරක කාර්ය ලෝනකට වැඩිය එහෙ මේ කාර්ය යද්දි හප්ප ගන්න නැතුව යන එක ලොකු වටිනකමක් තියෙනවා. නිසා මේ කොයි එක ආවත් එව්වා ඉන්නේ අපිට හැප්පෙන්න නෙවෙයි. ඒ මිනිසුත් ගමනක් යන්නේ තමන්න තියෙන ඇඟ බේරගෙන කන ගඟුළු වැටේ බෙල්ල පස්සේ රිදෙයි. එයා තියේදී තානපණ කරන්න පුළුවන්ද කියලා බලන්න. පුළුවන් නම් ඉදිරියට යන්නයි මේ හදන්නේ. හිත ඉස්සරහට යන්නයි හදන්නේ පොඩ්ඩක් ධෛර්යය දෙන්න. කරදර තිබුණු ඵලියට කරදර ඇඟේ දාගන්න ඕන කමක් නැහැ. නැවතත් කියනවා ඒ කරදර සහිත පාරක කරදර කරගන්න නැතුව යන ගමන කරදර නැති පාරක කරදර නැති කරගන්න යන ගමනට වැඩිය විචිත්‍රයි. ආන්න ඒකට හිතලා ඇස්සලා තියෙනවා ඉදිරියට යන්න කියලා කියනවා. ලිඛිත ප්‍රශ්න එපමණයි. ඔව් අපි බලාපොරොත්තු වෙච්ච කාලය අරගෙන තිනවා. පැයක විතර කාලයක්. පමා වෙලා පටන් අරගත්තා. කෙසේ නමුත් මම ඉවර කරන්න ඉස්සලා අහනවා අපි කල්තිබ ප්‍රශ්න මතින් හෝ එහෙම නැත්නම් දැනට තියෙන වාතාවරණය වෙන කාටද ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා අපි ඒ සඳහා වෙලා ගන්න නැත්නම් මෙතනින් අපේ පොදු කමඨහන් සුද්ධ කිරීමේ සැසිවාරය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එහෙනම් මේක මේ ප්‍රකාශයත් එක්කම අපේ කමඨහන් සුද්ධ කිරීමේ සැසිවාරය સમાપ્ત වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.